අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් සූදානම් වෙමු දවසේ ධර්ම දේශනාවට චිරුම දෙනා ඒ සඳහා tempත් වෙමු සාදු කාර්යය පවතුමු නමෝ තස්සේ භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ දස ධම්මා විශේෂ භාගියා දස කුසල කම්ම පතාති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උගන්වන පාඩම් පන්තියක ඉන්නා වගේ මේ භාවනා කරන කෙනෙක් Tamange දස කුසල කර්මපත සම්පාදනය කරන්න හැටි, වඩන හැටි, පුරවන හැටි, භාවිත කරන හැටි ඉගෙන ගනිමින් ඉන්නවා. ඉතින් ඒ සඳහා අපි එක තැනක වාඩි වෙලා ඒ වෙලාවේදී හුස්ම ගැනීමෙන් පිට මොනවත් නොකර සිටීම හරහා ඒ කෙනාට කොයි වෙලාවක හරි වැටහෙනවා නම් මෙහෙම ඉඳීමේදී දස අකුසල වලින් විශේෂයෙන් පළවෙනි හත සිද්ධ වෙන්නේ නැහැ කියලා. සතුම් මැරීම, හොරකම් කිරීම, කාම මිත්‍යාචාරය කියන දේවල්. ඉතින් බොරු කේලම් හිස් වචන පරිස වචන කියලා. ඒ ගැන සතුට තියෙනවා නම් ඒකට කියනවා ක්ෂණ සම්පත්තිය කියලා. ඉතින් එතකොට ඉඳගෙන හිටීමම සැප. ඉඳගෙන හිටීම කුසලයක්. ඉඳගෙන හිටීම ප්‍රීතියක්. ඉඳගෙන හිටීම පිනක්. ඉතින් ඒ දේ සමාදන් වෙන පිරිස මම දැකලම නැහැ. එහෙම ඉඳගෙන ඉන්න එක භාවනා කරන එකම පිනක් කියලා දකින්නේ. ඒගොල්ලෝ අහනවා භාවනා කරලා ලැබෙන ප්‍රතිඵල මොනවද කියලා. ජාත්‍යන්තර සම්මේලනවල දේශන පවත්වනවා භාවනා ප්‍රතිඵල. ඉහිදී අන්තරෝපකරණ හොයලා තියෙනවා මේ භාවනා ලැබිච්ච ප්‍රතිඵල. කවුරුත් ඇවිල්ලා ඔක ටොක්කක් කරලා උගන්නන්න දෙයක් නැහැ නේ. Tamanට තේරෙනවා නම් අඩු ගානේ. මේ ඉඳගෙන ඉඳිකේ මේ අකුසල කර්මපත කායික වාචසික දෙක වෙන්නේ නැහැ කියලා. ඔච්චර තමයි. ඉතින් අපිට ඒක ස්වභාවයෙන් ඒක ඒක ඉපෙව්වට සමාදම් වෙන්න දන්නේ නැහැ. එහෙම නැත්නම් ඒකට අනුග්‍රහ කරන්න දන්නේ නැහැ. සාදු කියන්න දන්නේ නැහැ. එහෙම නැත්නම් මේ ක්ෂණ සම්පත්තියට අනුග්‍රහ වෙන්නේ නැහැ. ඒ නිසා මේ භාවනා කරන ගොඩක් ප්‍රශ්න මතුවෙන්නේ. මොකද්ද මේගොල්ලෝ හිතනවා මේට අමතරව මොකක් හරි වෙයි කියලා. මොකක්වත් නැහැ නොවීමක් තියෙන. විරමණයක් තියෙන. නොකර සිටීමක් තියෙන. අන්න ඒක සමාදම් වෙනවනම්. ඉතින් යාට ඉතුටි කියලා දෙන්න පුළුවන්. කයින් වචනෙන් සිදුවෙන අකුසල් සිදුවෙන්නේ නැහැ. ඒ කොහොමද දන්නේ? දන්නේ මෙන්න අරමුණේ හිත තිබ්බ නිසා. මේ අරමුණේ හිත තියෙනවා නම් කයේ හිත තියෙනවා නම් ඒක අනිච්ඡානුක පේශීන් මාර්ගයෙන් සිද්ධ වෙන හුස්මක් ගැන මේ කතා කරන්නේ. ඉච්ඡානුක පේශීන් නෙවෙයි. කැමැත්තෙන් කරන හුස්ම ගැනීමක් නෙවෙයි. ස්වභාවයෙන් එහෙම නැත්නම් අපි කියනවා අනායාසයෙන් ගන්න හුස්ම. ඒකත් තමයි ගොඩනකොට දවස් 3-4ක් යනකම් හිතා ගන්න අමාරුයි මේ හුස්ම ගනිමින් සතිය පිහිටවන නැත්නම් ඉබේ වැටෙන හුස්මට සතිය පිහිටනවා කියලා. ඉතින් ඒ කොයි වෙලාවක හරිදීම පුරුදු කරලා කමටහන් සුද්ධ කරලා හදලා දුන්නයි කියමු. ඊට පස්සේ යාට එනවා හිත දොඩමළු වෙනවා. ඇතුළත කතා. ඉතින් ඇතුළත කතාවම තමයි පිටත කතාව වැඩි නම් ඇතුළත කතාව වැඩි. පිට පිටත කතාව කියන්නේ බොරු කේලාම ඉස්සචර පරිසෝචන. ඉතින් අපි කරන හැම එකක්ම ඕකටම තමයි වැටෙන්නේ. දවස පුරා කරන මේ කතාවල් වැටෙන්නෙම ওই හතරෙන් එකට. ඒ විතරන්නේ ඔය හුම්කන් දෙනකොටත් ඒ වගේ. ඉතින් ඒ නිසා සරුවචනසේ සඳහන් කරලා තියෙනවා සම්නිපතිතානං ඕබෙක්ක වේද්‍යං කරණියං අරිය වතුනි භව ධම්මීවා කතා. මහනි සමගි රැස් වෙච්ච පුනිතට කළ යුතු දෙකක් තියෙන එකක් කතා නොකර ඉන්න. ඒකට කියනවා ආර්ය තූෂ්ණිම් භාවය කියලා. පෘථජන වැඩක් නෙවෙයි. ආර්ය තූෂ්ණිම කරනවා නම් ධර්ම කතාවක් කරන්න. දැන් අපි හිතමු වාඩි වෙලා ඉන්නකොට මොකද වෙන්නේ කියලා වාඩිලා ඉනකොට අපි දන්නවා කතා කරන්නේ නමුත් ඇතුළත කතාව. ඒ ඇතුළත කතාවේ එනකොට අපිට තේරෙනවා හරියට වැවක බැම්ම කඩලා ගියා වගේ ඕ ගාලා ගන්නවා. ඉතින් ඒක gedara dure ඉන්නකොට අර බල්ලන්ට හෙන කම්මලේ බල්ලන්ට හෙන ගැහුවාට ගාණක් නැහැ වගේ gedara දිනනකොට දන්නෙත් නැහැ මේකක් තියෙනවා කියලා. දන්නේ සන්නිපත සන්නිපාතයක් එන්න කට්ටිය එකතු වෙන්නනේ මම වාඩි වෙන්න ඕනේ. වාඩිලා මම නොකර සිටීමට විරමණයකට ශික්ෂණයකට හිත දාන්න ඕන. ඉන්නකොට පේනවා මෙන්න ඇතුලේ කතාව. ඊට පස්සේ කතා කරන්න කියන්න වෙනවා. ඒක මෙනෙහි කිරීම කියලා භාවනා උපක්‍රමයක් තියෙනවා. ඒ ඇතුළත කතාව වැඩි වෙනකොට. අපිට අරමුණට හිත යන්නේ නැතුව අරමුණ පිට අරමුණ වලට යනවා වැඩි නම් කතාවට යනවා වැඩි නම් ඇතුළත කතාවට. එහෙම නැත්නම් කල්පනාවට යනවා වැඩි නම් සද්ද වලට යනවා වැඩි නම් වේදනාවට යනවා වැඩි නම් අර භාවනා අරමුණ මෙනෙහි කරන්න කියනවා. ඇතුල් වෙනවා පිට වෙනවා. ඇතුල් වෙනවා පිට වෙනවා. එහෙම නැත්නම් ගන්නවා හෙලනවා. ගන්නවා හෙලනවා. එහෙම නැත්නම් ආස්වාස ප්‍රස්වාස. කතා වැඩි වෙන්න වැඩි වෙන්න ළඟ ළඟ මෙනේ කරන්න කියනවා. ආස්වාස ආස්වාස ආස්වාස ප්‍රස්වාස ප්‍රස්වාස ප්‍රස්වාස. වාර ගන්න වැඩි කරන්නයි කියන. ඉතින් එතකොට පොඩි කී කරුවක් තියෙනවා. හැබැයි පුදුම වෙහසක්. ස්වභාවයෙන් හුස්මට දානවට වැඩිය පුදුමාකාර වෙහසක්. ඒකයි මොන්ටිසෝරි ටීචර්ස්ලාට ප්‍රෙෂර් එක නගින්නේ. හරි පොඩ්ඩලමෙන්ට එකම කියවන්න එපායි. බාලාංශ පන්තුල ඉගෙන ගන්න ටීචර්ස්ලාගේ 186ක මානසික අසහන තියෙනවා. පුංචි ළමයින්ගේ 110ක මානසික අසහන තියෙනවා. ඇටිච කෙනෙක් කියන්න කියන්න කියන්න කියන්න අසහනෙටපත් වෙලා ඒවට බේත් නෑ දැන්. අයනු අයන් මලනු මායනු අම්මා. ඉතින් ඔය ඇතුළත මේක එකම දේ නැවත නැවත කරන්න හරි වෙහෙසයි. ඒ වෙහෙස තිබුණත් අරමුණේ හිත බඳා බදා ගැනීම සඳහා රඳවා ගැනීම සඳහා තබා ගැනීම සඳහා මෙනෙහි කිරීම කරනවා. එතකොට අපි කරන්නේ අර මිච්ඡා විතක්ක වැරදියට යන්න තිබුණු අතීත අනාගත දේවල් වලට අනිත් තැන් වලට වෙන අය ගැන හිතන හිතවිලි එනකොටම අරමුණේ නම කියලා කතා කරනවා. එතකොට අරමුණට හිත විහිදෙන්න තියෙන ඉඩ වැඩි. ඉතින් ඒකට අපි කියනවා සම්මා විතක්ක කියලා. ඉතින් අපි මේ උපක්‍රමයේ පාවිච්චි කරනවා පරියන්කිට ගියාට පස්සේ. යම් හේයකින් මේක මදිනම් ඉරිකිනුවිට කලින් පැයක් විතර සක්මන් කරන්න සක්මන් කරලා හුදුට කය කර්මන්නේ කරගන්න කරන ගිල වාඩි වෙන්නේ යටි කරගත්ත සමාධියත් එක්කම ඒක ගොඩක් වෙලාවට කතා කරනවා ඇතුළත කතාව අඩුයි නමුත් කාට හරි උත්සාහ කරන්න ඕන නම් පැයක් සක්මන් කරලා වාඩි වෙන්න ඉස්සලා විනාඩි 5ක් කයිවාරුවක් කෙලින්නකෝ වාඩුණාට පස්සේ විනාඩි 10ක් ඒකම කතා කරනවා. එතකොට තේරුම් ගන්න පුළුවන් මේ ඇතුළත බාහිර කතාව දෙක අතර සම්බන්ධේ බාහිර කතා වැඩි නම් ඒක නිසා කියනවා විශාල දේශකයෝ මේ රෑ 9 10 ප්‍රධාන දේශන දීලා එනවා. උදේ වෙනකන් නිින්ද යන්නේ. අර දේශනාවට සූදානම් වෙලා කටපාඩම් කරලා ඒක කරන කම්පුදුමාකාර ආතතියක ඉන්නේ ඊට පස්සේ නිින්ද යන්නේ. මොකද අරකට ඉලිප්පෙලා එල්ල වෙලා උරුට්ටු වෙලා තියෙන හිත. ඒක නිසා ඒ අතර සම්බන්ධතා තියෙනවා. ඒ කියන්නේ පුළුවන් තරම් බලන්න ඕනේ එදිනදා ජීවිතේ කතා නොකර ඉන්න. අඩු කරන්න. එතකොට මේක ගිනි කන්ද වගේ පුපුරනවා. ඇතුලේ තියෙන දේවල් පුපුරනවා. ඉතින් යෝගාවචර මහ පුදුමාකාර හටනක් කරන්නේ ගඟ දිගේ ඉහළට පීනනවා වගේ මේ දෝරේ ගලන බොරුමත් නෙවෙයි බොරු කියපේවා පිළිබඳ පශ්චාත්තාපය. කේලම්ම නෙවෙයි හැබැයි දෙන්නේ කොටවන කතා. පරුස වචනම නෙවෙයි කට්ටච්චෝලි කතා. හිස් වචනම නෙවෙයි අපිට හරි වටිනකමක් තියෙනවා. හැබැයි හෙට වෙනකොට ඒ කතා කරපු දෙයින් කොහොමඩක්වත් වටිනාකමක් නැහැ. අර දැන් කරන දෙයක් නැතිකමට ඔය SMS කියයි ටෙලිෆෝන් එකෙන් කතා කරයි নানা ප්‍රකාර දේවල්. එම වැඩි වෙන්න වැඩි වෙන්න මේ සම්පප්පලාප අපි හිතන්නේ sannivedana නිසා මිනිසුන් සේවයක් වෙයි කියලා. වෙලා තියෙන මොකක්ද? ඊටාම් පුංචි දරුවා පවා මේවා පාවිච්චි කරලා තරම් නොවන තොරතුරු ඒ ළමයි ගාව තියෙනවා. අම්මලාට තාත්තලාට උගන්වනවා. ඉතින් මේ ඇතුළත කතාව නතරකරන ගන්න ප්‍රයත්නය ගඟ දිගේ ඉහළට යෑමක්. සමාජ ජීවිතේ ගත කරනකොට කුලයා කෙරේ බැඳිලා, ගණයා කෙරේ බැඳිලා ඉන්න කෙනාට ගලෙන් පට්ට ගන්නවා වගේ අමාරුයි. ඉබ්බන්ගෙන් පිහාට බලාපොරොත්තු වෙනවා කිය අමාරු. මොකද නිකන් ඉඳ දෙන්නෙත් නැහනේ. සමාජයේ ඉන්නකොට ආමන්ත්‍රණා හෝති සහාය මැජ්ජේ. අමතුම් කරනවා. හිටගෙන ඉනකොටත් ඇවිල්ලා කතා කරනවා. ඉඳගෙන ඉනකොටත් ඇවිල්ලා කතා කරනවා. නිදාගෙන ඉනකොටත් කතා කරනවා. ගමන් කරනකොටත් කතා කරනවා. මේ භාවනා කරද්දිත් කතා කරනවා. ගිඩි කැප කන්න යන්න එන්නේ නැද්ද? ඉතින් අර ඔක්කොම ගසලා දැම්මා වගේ කලිය වතුර දහක් ඇදලා කලේ බින්දා වගේ ඒ තරම්වත් බෑ. ඉතින් මෙන්න මේ ඇතුළත කතාව සඳහා නැත්තම් මේ කියන මිච්ඡා සංකප්ප. එහෙම නැත්නම් විතක්ක, මිච්ඡා විතක්ක, සම්මා විතක්ක කියන දෙකට දානකොට මේ පුද්ගලයාගේ පෞරුෂත්වයේ sannivedanේ ඇසුරේ විශාල වෙනසක් වෙනවා. ඒ වෙනස හිතා ගන්න බැරි තරම් ඒ නිසා උඟ දෙනෙක් හිතන්නේත් නැහැ. අපි කතා කරන්නේ අතේරුමක් ඇති දෙයක් කතා නැත්නම් කතා නොකර නිකන් ඉනවා. එතකොට මේ කතාව ගොනුව එනකොටම පුද්ගලයාගේ චරිතය ලස්සන කොට ගැහෙනවා. එහෙම නැතුව මේ ආවට ගියට කතා කරන්න ගියාම පිස්සු පිහට්ට වෙයිලා අපිටත් එක එක දේවල් ඔලුවට දානවා. ඉතින් එතකොට මේක අපි හිතමු යම් කිසි කෙනෙකුට අපි හිතමු මේ විදිහට ඇතුළත කතාව පොඩ්ඩක් අඩු වෙන තුනී වෙන්නේ ගියාට පස්සේ මේ සුව වෙන පැත්තට මේ තුවාලේ යනකොට තේරෙනවා අපි ඇතුලේ මේ ඇතුලේ කතාව නැත්තම් මහා පාළුවක් තියෙනවා. හරි කම්මැලි. හරිම නීරසයි. රහෙන් තල්ලු කෙරුවා වගේ. කොංගුණා වගේ. හොරිය දිච්ච බල්ලෙකුට සලකන්නා වගේ කියලා හිතනවා ලෝකයා මේ ගනුදෙනු නැති වෙනකොට. ඉතින් ඒක ඔය අවුරුදු 5 50දී 60 දී ඇස්පෙනීම දුර්වල වෙනකොට, කන් ඇහිම දුර්වල වෙනකොට, රස්සාවෙන් පෙන්ෂන් ගන්නකොට ඕකත් ආවොත් පිස්සු නොඇදුනොත් පුදුමයි. ඇමරිකාවේ විශේෂයෙන්ම ඒ අවුරුදු 55 60 වෙනකොට මිනිස්සු බර ගානකට මුළුව නරක් වෙනවා. ඒ මොකද මේ ඇතුළත කතාව කිසිම හරයක් නැහැ. කවුරුත් මෙයා කියන දේ අහන්නේ නැහැ. ඔක්කොම අහන්නේ මේ කොල්ලෝ කෙල්ලෝ කියන දේවල්. ඉතින් යෝගාවචරයටත් ඒ වගේ දෙයක් වෙනවා 55 වෙන්න ඉස්සරලා. මේ ඇතුළත කතාව නතර වෙනකොට මම නිකමෙක් වෙනවා. උපන්නාට මේ ලෝ වෙනිනවා විනා ගණන් ගන්න දෙයක් නැති වෙනවා. මෙන්න මෙතනදී යෝගාවචරයට තාම සද්ධාවෙන් මේ සතිය නිසා වෙච්ච වැඩක්. මේක සීලය නිසා වෙච්ච වැඩක්. මේක දැන් ජීවත් වෙද්දී මේක හරහා යන්න ඕනේ. ගිහිල්ලා මේ අතුරත කතාව විතක්ක ਵਿਚාර දෙක නතරකරනද නම් මේ වෙලාවේ දැන් මේ පාළුව මේ වෙලාවේ දැන් මේ කම්මැලිකම මේ වෙලාවේ දැන් මේ නිදිමත මේ දෙවිලාදී ඇවිදින කොටත් විශ් කරන්න වගේ දැනෙනවා ඉඳගෙන ඉන්නකොට බෙල්ල කඩා වැටෙනවා. වැක්කිරෙනවා. මේ নানা ප්‍රකාර දේවල් වෙනකොට මෙන්න මේකට අවදි වෙන්න පුළුවන්ද? මේ අරමුණේ යම් කීකරුකමක් සතියේ යම් වේපුල්ල භාවයක් විතක්ක ਵਿਚාර දෙකේ යම් පාලනයකට එනකොට අපිට මේ ඇඟ ප්‍රතික්‍රියා කරනවා. එයා කැමති නැහැ ඒ විදිහට මේ ඒ ගමනට සහයෝගය දෙන්න. ඒ නිසා වැක්කිරෙනවා, කම්මැලි වෙනවා, නීරස වෙනවා, ඇඟ පුරා කූඹිදුනා වගේ තේනවා. දෙමෙනවා වගේ තේනවා, හීරි වැටෙනවා වගේ තේනවා, හීරි යනවා වගේ තේනවා. নানা ප්‍රකාර දේවල් වෙනවා. ඉතින් යෝගාවචර මේක පුද්ගලිකව අරගෙන පශ්චාත්තාප වෙනවා බලන්නකො භාවනා කරන්න ගියාම මාර බලවේග එනවනේ. කවුරු හරි හුණියමක් කරලා වෙන්න ඇති. ඒ නැත්තම් නාන ලිදර කිතුල්ලට තල්ලා හරි දාන්න ඇති අප්පා බලන්න ඇඟ කහන ඇති. එහෙමත් වෙනවද? නැත්තම් කාම්බීල ගහක් පෑගිලා වෙන්න ඇති. ඉඳපු ගමන් චික් කාලා මෙන්න කහන්න පටන් ගන්න. හිතා ගන්න බෑ. ඉතින් මේති වෙනකොට ඇතුළත කතාවේ අඩවීම සහ අරමුණේ සියුම් භාවයත් එක්ක සංසන්දනය කරන යෝගාවචරය ලෝකේ නැහැ. ඒකට කියලා දෙන්න ඕන යෝගාවචරයට. ඒ වගේ දේවල් එනකොට ওই දේවල් වලට බය වෙන්නේ කායට තියෙන ආසාව නිසා. ජීවිතේ තියෙන ආසාව නිසා. නිසා ලෑස්තිලා යන්න කාය ජීවිත নিরপেক্ষව දැන් අරමුණට මොකද වෙන්නේ බලන්න. ඇතුළත කතාවට මොකද වෙන්නේ බලන්න. ඒක මේ බලාපොරොත්තු වෙච්ච සංහිඳියාව ඇති වෙගෙන එනවා. නිවීම ඇති වෙගෙන එනකොට මේ ඇඟ බුදුම විදිහට ප්‍රතික්‍රියා කරනවා. අන්න ඒක හුදුවට දැනගෙන අපි යම් වෙලාවක ඉදිරියට ගියයි කියලා හිතමු. මේ ගඟ දිගේ ඉහළට ගියයි කියලා. පොඩි නිසා නෙමෙයි මම මේ ඉක්මන් කරන්නේ කතා ඉවර කරන්න ඕන නිසා. මේක පොඩි වැඩක් නෙවෙයි. ඉතින් අටුවාචාරින් වහන්සේලා පව පිළිගන්නවා මෙන්න මේක වුණොත් විතරයි මේ විතක්ක ਵਿਚාර කියන දෙකට කියන්නේ වචී සංකාර කියලා. වචනයක් හදන්න කතා කරන්න ඇතුලේ තියෙන tire පිටිපස්සේ වැඩසටහන කියනවා වචී සංඛාර කියලා. වචනයක් හදන්න නම් ඉස්සෙල්ලා විතක්ක ਵਿਚාර කරලා ඊට පස්සේ තමයි එලි දක්වන්නේ. අදිට කතාවක් කෙටුම්පත් කරලා රෙකෝඩ් කරනවා වගේ. ඉතින් ඒ කල්ල තුල ඇති වෙනවා. ඒ ඒ පෙළ ගැස්මට විතක්ක ਵਿਚාර කියනවා. මේ විතක්ක ਵਿਚාර දෙක සංසිඳුනොත් පමණයි කියනවා කාය සංස්කාර සංසිඳීමක් වෙන්නේ. අතුරුද කතාව සංසිඳුනොත් විතරයි කාය සංස්කාර කියන්නේ ආස්වාස් ප්‍රසවාස දෙකට වෙන්නේ කියලා. ඉතින් ආනාපාන සති සූත්‍ර අටුවාවේ සඳහන් ආනාපාන සති සූත්‍රයේ ਸਰුවචනංශය සඳහන් කරනවා අතිවට්ටාන සූත්‍රෙත් මේක තියෙනවා. පස්සම්භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්ඛති. පස්සම්භයං කාය සංඛාරං පස්ස සිස්සාමිති සික්ඛති. මේ කාය සංස්කාර සංසිඳුමින් සංදුමින් ආස්වාසේ බුද්ධ විනවා. කාය සංස්කාර සංසිඳුමින් සංසිඳුමින් ප්‍රාසාසයේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ කය හුතුට එහෙම තැම්පත් වෙන ගතිය තේරෙනවා. කය සංසිඳෙනවා. පස්සම්බනේ කියලා මේකට කියනවා. ඊට පස්සේ දෙවෙනි චතුස්කයේදී ආනපාන සූත්‍රයේ වේදනා පෙන්නලා තුන්වෙනි චතුස්කයේදී පස්සම්බයං චිත්ත සංඛාරං චිත්ත සංකාර පරිසංවේදී අසසි සාමිති සික්ඛති චිත්ත සංකාර පරිසංවේදී පසසි සාමිති සික්ඛති එහෙම නැත්නම් පස්සම්බයං චිත්ත සංකාරං අසසි සාමිති සික්ඛති පසම්බයං චිත්ත සංකාරං අසසී සාමිසිකති ඊට පස්සේ කාය සංසිඳනට පස්සේ හිතත් හිතේ සංස්කාර සංසිඳන ඒකට අහනවා ඇයි මේක මේ වචී සංකාර සඳහන් කරන්නේ නැති කියලා සරුවත් යනවාසේ කාය සංස්කාර සඳහන් කරන චිත්ත සංස්කාර සඳහන් කරන වචී සංස්කාර සඳහන් නැහැ ඉතින් ඒකට අටුවාචාන් වහන්සේම උත්තරයක් දෙනවා වචී සංස්කාර සංසිඳු නැත්තම් ඒක කීකරු කරගත්තත් නැත්තම් හික්මවගත්තේ නැත්තම් කයක් සංසිඳෙන්නේ නැහැ ඇතුළත දොඩමළු කතාව තියෙනකන් එනතම මේ එළිය අපි කතා කර කර ඉන්නකන් සභාවක් සමතේකටපත් කරන්න බෑ. සභාවින් ඔක්කොම කතා කරන්න පටන් ගත්තොත් සභාවක් සමතේකටපත් කරන්න බෑ. ඒ වගේම හිතත් කතා කරන්න පටන් ගත්තොත් හිත සමතේකටපත් කරන්න බෑ. සමාධියකටපත් කරන්න බෑ. ඉතින් ඒ අවුල තියේදී අපිට නම් සභාවක් සමතේකටපත් වෙයි කියලා වෙන්නේ නැහැ. ඒකෙත් ඒ ඇත්තන්ගේ සභා ගෞරවයක් නැහැ. ඒ ඇත්ත දන්නේ නැහැ සභාපති කියන දේ අහෙන්නේ නැහැ ඒගොල්ලන්. මොකද ඇතුළත කතාව. ඒ වගේම තමයි කරන භාවනාවක් හිතව දින්නේ නැහැ ඇතුළත කතාව තියෙනකම්. ඒ නිසා අපි ගොඩක් ඇතුළත කතාව නැතර කිරීම සඳහා එදිනදා ජීවිතේ බොරුවක් කියනකොට කටේ තොලේ නොගෑවි නොකිය මේක බලන්න ඕනේ මම මේ කියන දේ ප්‍රත්‍යක්ෂ කරලා ප්‍රත්‍යක්ෂණය කරලා සපේලා කියන්න පුළුවන්ද නැත්නම් අරේ මෙන් ඇහුවට පරොක්කාවෙන් කතා කරනවාද කියලා. ඒ වගේම මම මේ කතා කරන භාෂෙන් දෙන්නේකුගේ හිතේ විරසකයක් එන්න පුළුවන්. අරයා නැත්තන මෙයාට කියනවා මෙයා නැත්තන යාට කියනවා. අන්තිමට දෙන්න මරා ගන්න තරමට යනවා. හැබැයි දෙන්නම අයත් එක්ක යාළුවෝ. ඒකට කියනවා පිසුණු බස් කිය. ಗುಣ පිස හරින බස්. ඉතින් ලංකාවේ තියෙන ලංගම් බස් ගන්නට වැඩිය වැඩි පිසුණු බස්. පුදුමාකාර තොගේට මේ ඒකපාක්ෂිකව දෙන තොරතුරු ඛණ්ඩ අපේ ජනතාව විතර ලංකාවේ ඉන්න අමන පිරිසක් විතර මේ අවුරුදු 40 මම බලන්න හිටියා මේ එක එක ගායකයෝ එක එක දේවල් දෙනකොට සීරම කනවා තේරුමක් බේරුමක් නැහැ. ඒවට කියන්නේ සායම්බරු කියලා. ඉඳපු ගමන් රටේ පතර අරන අරකුණා මේකුණයි කියලා. ඔක්කොමලා කිසිම වහපියක් නැතුව අර තල්ලත් අකුරට බෙලිකිඩියක් වැඩිච්චාම හාවදීවා වගේ දුවන එක අපිට පස්සේ ඔක්කොම දුවනවා අහන්නේ මොකද උනේ කියලා. ආවා කියනවා පිස්සු කතා කරන දෙපැත්ත බලන්නත් බයයි අහස කඩා වැටෙනවා කියලා. ආව අහිංසකයි නිතේ නිත ඔක්කොම දුවනවා. අහස කඩා වැටලා කියලා. ඒ සිංහෙක් නැත කළා කොහෙද බලව යන්නේ කියලා බයයි සිංහයාට උත්තර දෙන්නත් බයයි අලියගෙන් අහනවා කොටියගෙන් අහනවා දිව්‍යගෙන් අහනවා මීමින් අයෙන් අහනවා අන්තිමට කියන මේ මේ මෙයා තමයි කිව්වේ හත කඩා වැටුමයි කියලා කියලා හාව පෙන්නනවා. හා බල පෙනෙපේ මට. හාව වෙවුලනවා. ඒ මේ සිංහයාට එක පැත්තෙන් බය අර පැත්තෙන් හත කඩා වැටෙනවා. ඊළඟට ගිහිල්ලා බලන්න මොකුත් වෙලා නැහැ. පල්ලත්තා ගොඩට බිලිගිරියක් වැටලා. පිවුතේ ඉඳලා හැන්ද වෙනකන් ওই නිකටල්ලේ තියන තැවෙන හැම දෙයක්ම උච්චරයි. ඒක තව කාටට කියන්න යනකොට අපිත් අහුවෙලා ඉවරයි. දන්නේ නැති දෙයක් නේ මේ කතා කරන්නේ. ඊට පස්සේ පරස වචන. ඊට පස්සේ සම්පප්පලා. කාට හරි නිකමට හරි හිතෙනවද මේ සම්පප්පලාප කියලා මේ නිදිනදා කට්ටච්චෝලිකමට කතා කරන වචනේකුයි සතෙක් මරණ එකයි සමානයි කියලා. සතෙක් මරීමත් අකුසල කර්මයක් අකුසල කර්මපතයක්. සම්පප්පලාපෙත් කටේ තුලේ ගෑවෙන්නේ නැහැ. උහි කතා කරගෙන ඉන්නවා. ඉතින් මේ වාපවාව නැති ගෙවන්න එපායි. Taman දන්නේ නැති Tamanට අදාළ නැති මේ දේවල් කතා කරන්න ගියාම මේ සම්පප්පලාප හත් වෙන එක මේ මම මේ කතා කරන්නේ. සතෙක් මරනකොට හොඳට පේනවා මේ සතෙක් මරන මේක කැතයි මේක හරි නෑ සතා නලියනවා. කපනකොට ලේ පිට කපන්න එපයි කියන සම්පප්පලාප කටේ තොලේ ගෑවෙන්නේ නැතුව සිද්ධ වෙනවා කර්මපතයක්. ඉතින් ඒකට භාවනා කරනවා අපි හිතමු සම්බබ්බලාබ නොකිරීම අපි සමාදන් වෙනවා නම් අපිට කියන්න වෙනවා පුළුවන් නම් ඇතුළත තියෙන විතක්ක ਵਿਚාරණ එහෙම නැත්නම් කියන වචී සංකාරات අපි නතර කරගත්තොත් හරි කියලා ඒක අමාරුයි. නමුත් ඒක උනේ නැත්තම් පළවෙනි ධ්‍යාන ඉඳලා දෙවෙනි ධ්‍යානට යන්න බෑ. පළවෙනි ධ්‍යානෙදී තාම විතක්ක ਵਿਚාර දෙක තියෙනවා. තවිතක්කං සවිචාරං විවේකජං පීචි සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති කියලා ඊට පස්සේ අදිෂ්ඨාන කරනවා මේ විතක්ක ਵਿਚාර දෙක හරීම සරලු පරලුයි හිතුවක්කාරයි ඒ නිසා මේ විතක්ක ਵਿਚාර දෙකෙන් තොර අවිතක්කං අවිචාරං විවේක ජම්පීති සුඛං ဒ ුතිය ඥාන උපසම්පජ්ජ විහෙරති වගේ විතක්ක ਵਿਚාර දෙකෙන් තොරව ප්‍රීති සුඛ ප්‍රකට වෙච්ච දෙවෙනි ධ්‍යානට යනවා. ඉතින් ඒක භාවනා කරන ධ්‍යාන වඩන්නේ නැති සමත කරන්නේ නැති කෙනාට තේරෙන්නේ සක්මන් කරනකොට මෙනෙහි කරමින් කරමින් කරගත්ත සක්මන දැන් මෙනෙහි නොකරම කරන්න පුළුවන්. ඉබේම සක්මන සිද්ධ වෙනවා. මේ ආස්වාස් ප්‍රස්වාස් කියලා මෙනෙහි කරමින් කරමින් කරමින් කීකරු කරපෙ හිත දැන් මෙනෙහි නොකරම ඉබේ කෙරෙනවා. ඉතින් එහෙම වෙනකොටත් ඒකත් ප්‍රශ්නයක් සමහරෙකුට. මේ ජීදී මෙනෙහි කළ යුතුයමද? එහෙම නැත්නම් මෙනෙහි කිරීමකින් තොරව වැඩේ වෙනකොට එහෙම යන්න දෙන්න ඕනද කියලා ඒ මොකද අර විතක්ක ਵਿਚාර දෙක හසුරව ගන්න දන්නේ නැති නිසා. ඉතින් ඒ නිසා මේ මට්ටමට ගියා නම් අර තේනවා දැන් කයත් සංසිඳිලා. එහෙම නැත්නම් කයෙන් අකුසල් වෙන්නේත් නැහැ. හිතෙන් අකුසල් වෙන්නේත් නැහැ. සමා වෙන්න වචනෙන් අකුසල් වෙන්නේත් නැහැ. නමුත් දැන් අද අපි කතා කරන ඊට යට තියෙනවා කර්මපත තුනක් මනසින් සිදුවෙන. අකුසල වශයෙන් කියනවා අභිජ්ජා ව්‍යාපාද මිච්ඡාදිට්ඨිය කියලා. කර්ම කුසල වශයෙන් කියනවා අනබිජ්ජා අව්‍යාපාද සම්මා දිට්ඨිය කියලා. ඉතින් අපි කොහොමද දැනගන්නේ මේ මනසේ මේ භාවනා කරලා හොඳට කීකරු කරගත්ත මනසේ සමාධියකටපත් වෙච්ච මනසේ සතිය හොඳට එල්ල වෙච්ච මනසේ තමන් බාරගත්ත තමන් අඳුනලා දීපු කර්මස්ථානේ හොඳට එල්ල වෙච්ච මනසේ කොහොමද අභිජ්ජා ව්‍යාපාද දෙක සිද්ධ වෙන්නේ කියලා. අපි හිතුවොත් හොඳට කීකරුව සක්මන් කර කර ඉන්න වෙලාවක් නැත්නම් හොඳට තබඩ තබන පියවර දැකදමින් තනිමින් එනතම් වාඩි වෙලා ඉන්න ගමන් හොඳට ලස්සනට ආස්වාද ප්‍රසආසයේ හිත පවතිනවා. උන්ට විශ්වාසිකුත් වෙනවා. තව ආස්වාද ප්‍රසාර 10ක් 15ක් බලන්න පුළුවන් මට කැඩෙන්නේ නැහැ මේක දැන් කියලා. ඒකට මූණට මූණ දාලා ඉන්න පුළුවන් විශ්වාසිකුත් පහළ වෙනවා. ඉතින් යෝගාවචරයට තේරෙනවා දැන් මෙයා කීකරු වෙලා කියලා. කියන්නේ කැලෙන් ගෙනාව මීහරකා කණුවේ බැඳලා ඌ දැන් කන මුල läගලා. ඌ නටන්නේ ඌගේ කුළු ගතිය නෑ දැන්. එතකොට තේරෙනවා දැන් නම් මට ආස්වාද ප්‍රසාරසේ තව 10ක් 15ක් තව විනාඩි තප්පර 10ක් 15ක් දුවන්න පුළුවන් වෙයි කියලා විශ්ව විශ්වාසයක් එනවා. සක්මනත් හොඳට හුරු වෙලා නිති වේලාවට සක්මන අතු ගාලා සක්මන් කරගෙන ඉන්නකොට පිනිපාවඩ පිට පිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ එන ජොලියක් එනවා. මේ පොළවේ ඇවිදිනවා විතරයි කරන්නේ. අම්මා හිතා ගන්න බැරි සක්විත රජකම හම්බුණා වගේ. පොළොඩ ඇවිදිනවා. පොළොමයි කාන්තාව මත සපත්තු සෙරපණතු යනවා. හිතාතු කුමාරය ඉපදිලා පියුම් පිට වැඩිය වගේ සතුටක් ඇති වෙනවා. ඉතින් මෙහෙම ඉන්න වෙලාවේදී මේක දිගට පවත්වන්න බැරුව අපේ හිත පිටපයින් වෙලාවක් එනවානේ. පරියන්කදී හෝවා සක්මනේ හෝ වේවා. ඒ පිට පනින්නේ අර পায় පොළවේ ගැටෙමින් අද්විතින සක්මනේ අද්විතින අත්දැකීමට වඩා ruci අරමුණක් පිළිට ආපු ගමන් එලිපත්te ඉන්න බල්ලා වගේ හිත පැදුරටත් නොගිය පැල්ලෑ. එහෙම නැත්නම් අරමුණේ පරියන්කේ හොඳට ඉන්න ගමන් දන්නේම නැතුව අතීත දෙයකට පයින්නවා. අනාගත දෙයකට පයින්නවා. එහෙම නැත්නම් ප්‍රේමනාප කෙනෙක් සී වෙනවා. නැත්නම් ප්‍රේමනාප තනක් සී වෙනවා. ඒකට කියනවා අබිනතං චිත්තං රාගානුපතිතං සමාධිස්ස පරිපන්තෝ. අබිනත ධනවන අරමුණක් පේනවා. එතකොටම රාගය පහළ වෙනවා. හිතේ එතකොට අර තිබුණු සමාධිය සතියේ එකලස කඩලා යනවා. ඉතින් මෙන්න මේ නික්ලේශීව තිබුණ හිත මේ කෙලෙස් සහිත තනකට මනාපය නිසා රුචිය නිසා ප්‍රණීත භාවය නිසා මේ පණින වේලාවේදී අපි කියනවා තමයි හිත පැදුරටත් නොකිය පැන්නයි කිය. එලිපත්ට බල්ලා පිළියට පැන්නා. ඒක කොහෙට පැනින්ද විශ්වාස නැහැ. නමුත් මේ පැනීම ගැන අර කාය සංඛාර වචී සංඛාර අතින් දක්ෂ වෙච්ච යෝගාවචරයට බුදුජාන් වහන්සේ සඳහන් කරලා තියෙනවා තංචකෝ භික්කවේ සංකතං පටිච්ච සමුප්පන්නං ඕලාරිකං මේ තමන්ගේ පයේ තිබුණ හිත ඇහැට පෙන්නයි කියලා හිතමු රුචි දෙයක් දැකලා ලස්සන මලක් ලස්සන කුරුල්ලෙක් ලස්සන සමනලෙක් දැකලා පෙන්නා ඉතින් ඒක මේ යෝගාවචර හිතාන ගිය එකක් නෙවෙයි එයා දන්නවා ඊට ඉස්සෙල්ලා බොහොම ලස්සනට සක්මනේ පයේ හිත තිබුණා. දැන් පැන්නා. මෙන්න මේ පැනීම ඊටාම ගොරෝසු එකක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. හරියට ටෙලිවිෂන් එක channel එක මාරු කරනවා වගේ ගොරෝසු දෙයක්. පයේ තිබුණ හිත ඇහැට පැන්නා. පයේ පයේ තිබුණ හිත කනට පැන්නා. මුඛයකට හරි පැනපු ගමන් ඒ ඇතිවෙන වෙනස විඥානයේ කාය විඥානයේ වශයෙන් තිබිලා දැන් චක්කු විඥානයේ බවට මාරු වෙනවා. ස්පර්ශය පටවි අද්දකින් හිටපු හිත දැන් බාහිර රූපයක් අත්දකින්න. නැත්තම් කනේ සද්දයක් අත්දකින්න. මෙන්න මේ වෙනස ඕලාරිකයි කියලා සර්වඥාන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් කරපු ප්‍රතිඵල අපිට නිකුත් කරනවා. මහන්නේ මේක ඕලාරික. බොහොම ගොරෝසුයි. මේ පයින් බැයිල ගොරෝසුයි. සංකතං මොහොතකට කලින් කියන්න බෑ කොහාට පණීද කියලා. හිතා ගන්න බැරි තරම්. හැබැයි හැබැයි මේක පටිච්ච සමුප්පන්නයි මෙයාගේ කර්මානුරූපව තමයි මේක සිද්ධ වෙන්නේ ඕනම දෙයකට ඕනම කෙනෙකුගේ හිතක් යන්නේ ඒ යන ගතිය මෙයාගේ ජම්ම ගතිය ඒ සමේ පණින පිම්මෙන් හිතා ගන්න පුළුවන් මම මොන જાති මිනිස්සෙක්ද කියලා මගේ හිත එක පාරට මේ නික්ලේශී අරමුණ ඉඳලා අරමුණට පැනනා ඒ පණින්නේ මොකද්ද මේ බබා හම්බ ලබා බබා හම්බෙන්නේ ලබා උපන් හැටියට තමයි. මේ හම්බෙච්ච බබත් තමන්ගේ ලබා උපම් භාවය කර්ම ශක්තිය ඇබ්බැහිය සංඛාර චරිතේ කියපන් ඉතින් මේ පණින දේ හොඳට බලන හිටියොත් චකිතයකටපත් නොවි අහ අන්දෝමයි කියන්නේ නැතුව හිතා ගන්න පුළුවන් අවස්ථාවක් දුන්නොත් මගේ හිත පයින් තැන. ඉතින් මරණ මොහොතේ මම මගේ හිත කොහෙද පණීද කියන පණීද කියලා පොඩි ඉඟියක් ගන්න පුළුවන්. මරණ මොහොතේ හොඳ විවේකීව දුන්නොත් මෙන්න මේ පණින තැන තමයි නිතරම පරිදි. අපි දන්නවා සාමාන්‍යයෙන් ඇටෝ මේකට ගියාට පස්සේ අපි බෙදාගන්නේ අපේ රුචිකෑම. බොන මිනිස්සයා බෝතලේ දිහා තමයි බලන්නේ. සැර කෑම කන්න මිනිස්සයා ඒක තියෙනවා නම් කනවා. පැණි රස කන්න මිනිස්සයා ඒක කනවා. මස් මාළු කන්න මිනිස්සයා ඒක කනවා. එළවලු කැමති මිනිස්සයා ඒක කනවා. ඒ සාපේක්ෂව අපි 100 දෙනෙක් ගිහිල්ලා ඇටෝම් මේස් එකේ බෙදාගත්තා කියලා පිඟන් සමාන නැහැ. කවදාව සමාන නැහැ. ඒ මොකද අපේ රුචි අරුචිය තමයි අපි බෙදාගන්නේ. ඉතින් මේ රුචි අරුචිය යට ආවේනික ලකුණකුත් පෙන්වනවා. ඉතින් ඒ නිසා අරමුණක මධ්‍යස්ථ අරමුණක ඉඳලා හිත පිටපණින්ට දෙන්න. පිට පයින්කොට පයින්ට වෙනවා අභිජ්ජාව කියන මේ දැඩි ලෝභය නිසා හිත පැදුරටත් නොගැපයි. ඒකෙදි පුංචි කරුණු දෙකක් මතුවෙනවා. ඔය පැනපු එළියට පැනපු දේ සක්මනේ හිටියට වැඩිය අකුසල් කරලා දෙන්න නිසා. සක්මන නීරස නිසා. සක්මන ඒකාකාරයි. දැන් ගොඩක් වෙලා ඉඳලා. දැන් ඇති කියලා හිතනවා. එතකොට මොකක් කර දෙන්න කියලා පයින්. අපි හිතනවා මේ ආපු එකේ කර්මය කියලා. ආපු කෙනා තමයි මගේ හිත වශී කරගත්තේ නෑ මගේ හිතේ තියෙන ජඩ ගතිය, කඩප්පුලි ගතිය, අභිජ්ජා ගතිය මේකට දුන්නොත් පැන්නා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්න තියෙනවා ඊයේත් මම පුලුවන් තරම් මතු කරා. නතේ කාමායානි චිත්තානි ලෝකේ. මහන්නේ මේ කාමයේ කියන්නේ මේ බාහිර ලෝකයේ තියෙන විචිත්තත්වේ නෙවෙයි. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. තමන්ගේ රුචි අරුචිකන් දෙක. තමන් ගినాබු කන්තරගත වූ පොඩි කාලේ කරන පුරුදු අනුව හෝ අපේ ඔළුවට කවුරු හරි දාපු ස්ක්‍රිප්ට් එකක් නිසා හෝ අපි ළඟ සංකප්පයක් තියෙනවා. මෙන්න මේක හරි මේක වැරදි. මේක රුචි මේක අරුචි කිය. අන්නේ සංකල්පය තමයි අපිට නාස්ලනුව දාගත්ත මීහරකෙක් වගේ අපි ඇදලා දාන්නේ මේ අරමුණෙන් ඒ අරමුණට. ඉතින් මේ සංකප්ප රාගය අපේ රුචි අපේ මන අපේ කුප්පණ්ඩේන අරමුණේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ කිපෙන මාතුල තියෙන. තිත්තේව චිත්‍රානි තතේව ලෝකේ ඒ ලෝකේ විචිත්තත්වයේ එහෙම තිබිච්චාවයි අතෙත්ත දීරෝ විනේති ඡන්ද උඹ උඹේ තියෙන මේ දේවල් වලට ඇදෙන ගතිය ඡන්දේ කාන්දම් වෙන ගතිය අන්න ඒක කන්ට්‍රෝල් කරපං පාලනය කරපං ඒක බලාගනින් ඒක කරනකොට අපි මේ මනෝ මනස පැත්තේ අකුසල කුසල තේරුම් අරගන්න මේක අපි දැකලවත් නැති එකක් අපේ යටිහිත කියලා අපි කියනවා. කොල්ලෙක් දකිනකොට කෙල්ලෙක් තුල ඇති වෙන කෙල්ලෙක් දකිනකොට කොල්ලෙක් තුල ඇති වෙන ඒ දෙන්නට මොකද්ද බන්ධනයක් ඇති වෙන. ඒ දෙන්නම දන්නේ ඇයි කියලා. වෙන කෙනෙකුට නෑ. ඉතින් ඒ බැඳෙන ගතිය ඒ කෙල්ල නිසා කොල්ලට ඇති වුණා නෙමෙයි මේ සංසාරේ ගినాපු බන්ධනයක්. ඒ වගේම අපි ආහාරයේ තියෙන රුචිය, ඒ වගේම අපි වස්තු බෝධ වලට තියෙන රුචිය, දරුව මල්ලන්න තියෙන රුචිය, ඒක විශාල සංසාර ගමනක්. ඉතින් අපි හිතනවා නම් අනේ මේ දරුවට ප්‍රේම කරන එක, අම්මට ප්‍රේම කරන එක, ජාතියට ප්‍රේම කරන එක, ආණ්ඩුවට ප්‍රේම කරන එක, නැත්නම් ආගමට ප්‍රේම කරන එක අනිවාර්ය දෙයක් කියලා. ඉතින් සංසාරේ ගැලවමක් නැන්නෑ ගොයියෝ. මේ මෙච්චර දෙයක් ගලවලා දාපු මගේ හිත ඉහිලා ටක් ගාලා මේ කොක්ක වදින හැටි, එහෙම නැත්නම් හැකිලි ඇති වෙන හැටි සංයෝජන වෙන හැටි දැන් හුදුවට බලන් හිටියොත් පේනවා එහෙම නැති කෙනෙක් ලෝකේ නෑ. දැන් මම දැනගන්න ඕනේ මගේ හිත පැටලෙන්නේ මොකේද අන්නේ පැටලෙන දේ දකින්ද එක ඇහැයි තිබෙන සරුවචාන්සේගේ ඇහැ විතරයි ආසියානුසය දකින්න පුළුවන්. දැන් අපිට ඒ ඇහැ නැහැ. හැබැයි මම උනන්දු මම සතිමත් මම අවදිමත් නම් මෙන්න පණින පිම්මේ හැටියට කියකි මේක යන්න හදන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. දැන් හැමදාම බනින්න ওই විදිහටම තමයි. ඒ අනුව මේ කාය වචන දෙක හික්මාගත්තු මනුස්සයාට වේදනා දිගේ සංඥා දිගේ සංස්කාර දිගේ කියලා බරපතල ලනු තුනක් තියෙනවා. රූක ඩේක නූල් තුනක් වාගේ. ඒ වෙන් තමයි නටන්නේ. සමහර චරිත වේදනා චරිත. ඒගොල්ල හරීම సౌందర్యාත්මකයි වින්දනයේ සඳහා. හැම වෙලාවම රස වින්දනයේ සඳහා ඡදී බහැදී ගත කරනවා. සංඥා චරිත තියෙනවා. ඒගොල්ලෝ නම් කිරීම සහ නම් කිරීම හරව අඳුනා ගැනීම sannivedanaye පැත්තෙන් හරීම දක්ෂයි නැත්නම් හරීම අදක්ෂයි. සංස්කාර කරලා කියලා කියන්නේ තියෙන දේ තියෙන විදිහට තියෙන්න බෑ. ඒක පොඩ්ඩක් ආලවට්ටම් කරන්න ඕන. ඒක පොඩ්ඩක් වේශ නිරූපණය කරන්න ඕන. අංග සංස්කරණය කරන්න. රූපලාවන්‍ය කරන්න. සූප ශාස්ත්‍ර දාන්න ඕනේ ඔකට. ඒ අයිසින් දාන්න ඕනේ කේක් වලට. තොරන් ගහන්න ඕනේ. ලලිත කලාවස්සයයි. ඉතින් ඒගොල්ලෝ හිතනවා මේක ලොකු මේ මානවය තුළ පමණක් තියෙන සංස්කෘතිගත මිනිස්සු තුළ පමණක් තියෙන එකක් කියලා. හැබැයි ඌට ඒක නැති කරන්න බෑ. ඒ ගතිය තියෙන එක කරන්න ඒක නැති කරන්න බෑ. ඉතින් අර එක්කෙනෙක් අහලා දෙවුනා මොකද්ද තුන්නේ මේ සංස්කාර කියලා කියන්නේ? තියෙන විදියට බාර ගන්න කැමති නෑ. ඒක සංස්කරණය කරනවා. ඒක කොන කඩනවා. මේ පැත්ත පොඩ පොලිෂ් කරනවා. ඔය සිංහලයේ තියෙන මේ බුලත් පිටේ බුලත් පිට කනකොට නැට්ටයි කොණයි කඩලා කන්නේ. ඒ කන්න හොඳ නැහැ කියලා කියනවා. මොකද බුලත්තේට බුලත් කොලේ නාගයා එනකොට නාගලෝක ඉඳලා ওই දෙකෙල්ලු අල්ලගෙන නමාගෙන ආවේ. ඉතින් ඕකේ පොඩ්ඩක් නාග විස තියනවා කියලා කනකොට කොණ කඩලා දාන. නැත්තත් කඩලා දාන. නැට්ට කන්න එක නම් හොඳයි. මොකද අර බුලත් කඩන එකගේ නියපොත්තේ තිබුණු කුණු කන්දල තියෙනවා නැට්ටේන. ඒක නිසා ඒකේ ඇති ප්‍රශ්නයක් නැහැ. හැබැයි අනික් කොණ කඩන්නේ මොකද්ද කියන්නේ දන්නේ නැහැ. හැබැයි අපි අනිවාර්යයෙන්ම කරනවා. ඒ වගේ දෙන දේ දෙන විදියට ගන්නෑ. ඒකට තහඩු ලුණු ටිකක් දාන්න ඕනේ. දෙහි ටිකක් දාන්න ඕනේ. උමල් කටියක් දාන්න පොඩ්ඩක් ටෙම්පරාදු කරන්න ඕනේ. ඉතින් ඔක්කොම සංස්කාර වලට වැටෙනවා. ඉතින් මේ මෙහෙදී තැටි අරන් පොලිමේ යනකොට අපිට හිතෙනවා මේකට ලුණු ටිකක් දැම්මනම් ෂෝක් කියලා. මොන කරන්නද ඉතින් ඉල්ල තැහැක දැන් අපි උපාසකයන් අපි මේ භාවනා කරන අයනේ බේනින්නාන්සලා ඉතින් යනකොට gedara hitiyanan danin කරන වැඩේ ඉතින් මොන කරන්නද දෙන්න දේ කාපා. ඉතින් කල්පනා කරනවා ගෙදර ගිහිල්ලා කවදානම් ලුණු මිරිස් සහිතව කන්දෝ කියලා. ඉතින් මේ කෑවට මොකද? ගෙදර කකා තමයි ඉන්නේ. අන්නේ සියලුම දේ ලැබෙන දේ ලැබෙන විදියට බාර ගන්න නැතුව සිද්ධාර්ථ කුමාරයා ගැන හිතන රජපැටියෙක් අවුරුදු 45ක් හිඟන්නේක් විදියට ජීවත් වුණා. කවදාවත් චෝදනාවක් කරේ නැහැ. මුළු ත්‍රිපිටකයේ 84000ක් ධර්මස්කන්ධේ කිසිම තැනක බුදුරජාන්සේ කාටවත් චෝදනා කිරීමක් කියලාත් නැහැ කරලත් නැහැ. එන දෙයින් යැපෙන්න පුළුවන් හොඳටම. අන්න එහෙම නැති ඇත්ත තමයි ගෙවල් දොරවල් හදාගෙන ලුණු පොල් කට ලිප ගාවම තියාගෙන ලුණු ටික අරෙමේ තියාගෙන ඉතින් හේදනවා කියලා එකක් කරනවා. ඉතින් ඔක්කොම සංස්කරණය කිරීම. අංගපසංග සංස්කරණය, අංග සංස්කරණය, පොත්පත් සංස්කරණය කරනවා. විහාර කර්මාන්ත ඛණ්ඩ පුල්ල සංස්කරණය කියලා ගැණු බිඳු සංස්කරණය කරා. ඉතින් දවසම එච්චර තමයි. ඒක නිසා කියනවා පන්සලේ හුණු වල කවදාකවත් වහන්න බෑ කියලා. හැමදාම ගොඩනැගිලි කර්මාන්ත. දැන් නම් සිමෙන්ති. ඉතින් මෙව්වට අහුවෙන්නේ අපි කාය සංස්කාර, වචී සංස්කාර සංසිඳුණට පස්සේ අපි ළඟ තියෙන මේ ටෙන්ඩන්සිස් කියලා කියනවා. එහෙම නැත්නම් ඒ දේවල් වලට ඇදෙන ගති තියෙනවා. ඒක අභිජ්ජා වශයෙන් දැඩි ලෝභයක් තියෙන හිත යටින් අවස්ථාව දුන්නොත් ඒකටමයි දුවන්නේ. හරියට බල්ලෝ කක්කාවට දුවන්නා වගේ. හරියට කබරයෝ බලුකුණකට දුවන්නා වගේ. ඉතින් මෙන්න මේක දැනගන්න පුළුවන් නම් ඒක දැනගන්න අපි කොච්චරක් Taman පිළිබඳව විවේචනාත්මකව විග්‍රහශීලීව බලන්න ඕනද මේ පිරිසිදු අරමුණක් දුන්නට පස්සේ හිත පණින හැටි කොච්චර අපි කිව්වත් එපයි කියලා කරන්න දෙයක් නැහැ ඉංගලන්තයේ ඇමරිකාවේ අරීමේ මේ මේ වෙනකොට සුද්ධෝ මේ බල්ලෝ අරගෙන ඇවිදිනවා ඉතින් ඒ කක්ක පෙට්ටක් එහෙම තිබුණොත් එහෙම අර බල්ලා ගිහිල්ලා අරක ඉව කරනකොට මහත්තයාට හරි ලැජ්ජයි. බල්ලා ඇද්දලා ගන්නවා ළඟට. ගත්තම මොකද අර දිහා බලාන සැලුට් එකක් ගහගෙන තමයි යන්නේ. ඉතින් ඌට කියනවා මේක ඉඹලවත් බැලුවේ නැත්තම් ඌට ඉසේකක්මක් එනවා. ඌ කෑවේ නැතුවර කමන්නේ. ඉතින් ඒ වගේ තමයි අපේ හිතත්. මේ ලස්සන මහත්යත් එක්ක ගියාම කක්කවට අදි නැහැටි. ඉතින් මෙව්වාවේ පුද්ගලිකයි රහසිගතයි කියලා නේ තියානින්නේ. කියන්නේ ඉතින් ඒක අරගෙන ඇවිල්ලා තියෙනවා මේ ජීවිතෙත් ඒකටම පොහොර දාලා මරණ කොටත් අරයි යනවා. බුදුරජාණන්සේ සඳහන් කරන මේක විනාශ කරන්න පුළුවන්. මේක දකින්න විතරයි ඕනේ. මම මෙන්න මේ જાතියට අදින කෙනෙක් කියලා දකින්න හදන එක මහා විප්ලවයක්. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය ඒකට කියනවා ඒ විදිහට දැකීමද මගේ පෞරුෂත්වය දැකීම කියලා. මගේ රුචි අරුචිකම් දැකීම. මගේ ඇබ්බැහිය දැකීම. ඉතින් මේකට අපි කැමති නැහැ කවුරුත් අත තියනවාට. ඒක මගේ රුචිය, මගේ පෞරුෂත්වයේ, මගේ බැහැ උඹට මොකක්ද ඇති ඕනකම කියලා. බුදුජානනාංශයේ මුකුත් කරන්නේ බුදුන්සේ කණ්ණාඩිය මූණට අල්ලපේන උඹ පේනව නේද? උඹ මෙහෙට අදින ඇදිල්ල. ඒකයි මේ අරමුණක හිත තියන්න බැරුව අදින්න ඒක මේ මේ ආත්මෙම එකක් නොවෙන්නත් පුළුවන්. ගිනාපු කර්ම ශක්තියක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මතුවෙච්ච දෙයට ද්වේෂයක් යනවා. මේ කකුල බල්ල බල්ල බල්ල මූල කර්මස්ථානේ එපා වෙලා. එහෙම නැත්නම් මේ භාවනා කරගෙන ඉන්නකොට භාවනා එපා වෙලා. ඉතින් මේ එපා වීම භාවනා කරනකොට මේ එපා වීම ඒකේ අනිත් පැත්තේ රාගය කියන්නේ තණ්හාව කියන්නේ නන්දිය කියලා කියන්නේ මේ ඉතින් මේ එපා වීම කියනවා වෙනුවට මේ පහළ වෙලා තියෙන විරාගය මේ ඇති වෙලා තියෙන ආසාවේ අනිත් පැත්ත මේක තමයි සංසාරයෙන් ගැලවෙන ක්‍රමය. ඒ නිසා මේ එපා වීම එනකොට මේක භාවනාවේ ප්‍රතිඵලයක් කියලා දකින්න පුළුවන් නම් මේක ප්‍රතිපදාවේ ඉදිරි ගමනක් කියලා දකින්න නම් ඒක දකින්න යනකොට තියෙන සද්ධාව කොච්චර වෙනස් වෙන්න ඕනේ. සාමාන්‍ය සද්ධාව තියෙනවා අයියෝ භාවනා කරනකොට එපා වෙනවා. මම සලුවක සාදාලා නැගිටලා යනවා. සක්මන් කරනකොට මට එපා වෙනවා. තලුවක සාදා නැගිටු. යන්නේ කොහෙද? කබලෙන් ලිපට තමයි යන්නේ. ආස කරන දෙයකට යනවා. ඒ ආසකන දෙයට යන්නේ මේ කරමින් තියෙන බුදුහාමරංග ප්‍රතිපදාව හරියටම වැඩ කරන වෙලාවේ ඒකෙන් ඇති වෙන විරාගය වෙනුවට රාගසහිත දෙයකට යනවා. ඉතින් ඒකට කියනවා රතිය කියලා. මේ අන මේ කාම වස්තු වලට රතිය. ඒ වෙනුවට භාවනා රතිය කියලා එකක් බුදුදහමසේ අඳුලා දෙනවා. භාවනා රාමෝ හෝති භාවනා රතෝ. පහානා රාමෝ හෝති පහාන රතෝ. භාවනා රාමතාය භාවනා රතියා භාවනා පහනා රාමතාය පහනා රතියා නේවත්තුක්කං සේති නොපරං අම්බේති. අනි ශීලුම දෙනා භාවනා තැල්ලා එහෙ යනවා මෙහෙ යනවා ගමන් යනවා නැත්තම් හිත පිට යනවා. මම් බලනවා අන්නේ මේ එපා වීම තියේදී හිත ලාහට ගෙම්බෙකුතු කරෝ වගේ ඉඳ තියන්න බැරි වෙලාවේ මේ හිත ඇතිවිලා ඇතිවිලා තියෙන මේ බාහිර දේවල්ට රතිය වෙනුවට මට මෙතෙන්දී තව භාවනා රාමතාවය ඇති කරගන්න පුළුවන් මේ කම්මැලිකම තියේදිම තව එක චිත්තක්ෂණයක් ඉන්න පුළුවන් එතකොට පහාන ආරාමතාවයක් වෙනවා. මොකද මේ එක එක අරමුණට පයින් ගතිය වෙනුවට අර නීරස අරමුණේ ඉඳීම බුදුරජාණන්තේ නම් කරන්නේ පහාන රතිය. පහාන රාමෝ හෝති පහාන රතිය. මේක දැක්කට පස්සේ පේනවා මුළු ලෝකෙම අඳයි කියලා. මේ මිනිස්සු පොඩ්ඩ අවස්ථාවක් ආපු ආපු ගමන් මේ පුංචි දුකක්වත් විඳින්න කැමති නෑ. පුංචි එපාගතියක්වත් විඳින්න කැමති නෑ. පුංචි නිදිමතක්වත් තියෙද්දි ඉදිරියට යන්න කැමති නෑ. භාවනා තැල්ල යනවා. අපි මෙහෙම ලක්ෂ කෝටි වාර කීයක් භාවනා එළඹෙන වෙලාවේදී පයින් ගහලා යන්න ඇද්ද? මූණට කෙල ගහන්න ඇද්ද? උණු වතුර වක් කරන්න ඇද්ද? ඒ මොකද කමටහන සුද්ධ වෙලා නැහැ. දන්නේ නැහැ මේකෙන් ගැලවිලා යන්නේ කොහෙද කියලා. දන්නවනම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ නිසා මේ කම්මැලිකම තියෙදි පොඩ්ඩක් ඉවසපන්. මේ නිදිමත ගතිය තියෙදි තව එක හුස්මක් බලපන්. මේ පාළු ගතිය මේ නිකම්ම නිදිමත බය ගතිය අසරණ ගතිය එපා වෙච්ච මුස්පේතු ගතිය තියෙද්දි භාවනා රාමෝති භාවනා රතෝ පහනා රාමෝති පහන රතෝ ඉතින් මේක එන්නේ පස්චිම භෞතිකයට විතරයි මේ ආත්මෙම නිවන් දකින්න කෙනෙකුට විතරයි මේ කාරණා වැටෙන්නේ. මෙච්චර අපි ළඟට එන කම්මැලිකම, නීරසකම, ඒකාකාරීකම කියන්නේ විරාගයයි. විරාගෝ සෙට්ටෝ ධම්මාණං සීළු ධර්මයන්කින් උත්තම දේ හම්බ වෙන්නේ. ඒක කරන්න බැරි අරකට ආසාවයි මේකට ද්වේෂයයි නිසා. බාහිරින් එන අරමුණට ආසාවක් එනවා, කරගෙන යන භාවනාවට ද්වේෂයක් වෙනවා. ඒ ද්වේෂය එන්නේ නුරුස්නා ගතිය කියන වචනේ හරහා. ඉඳගෙන ඉන්න එකේ පාවෙනවා. අන්තිමේ ටික කලින් වල භාවනා මධ්‍යස්ථානත් එපා. මේ ගුරුවරයත් එපා. ඒ ගමට අහනත් එපා. ඉතිපයල දමල ගහලා යනවා. ඉතින් ගිහිල්ලා වැටෙන තැන ගැන අවබෝධිකුත් නැහැ. මේ එපා වීමට අවදි වෙන ගතියක්. මේ එපා දිහාට අවදි වීම නම් සම්මාදිට්ඨිය කියන්නේ අපි ළඟ මොකද්ද තිබිලා තියෙන්නේ. මේ අපි ළඟ මේ බුදුහාමුදුරු බොහෝම ප්‍රයත්නෙන් අපිට මේ පාවීම විරාගයේ රාගයේ අනිත් පැත්ත ගෙනහැරපලක් කළා තියෙනවා. ධර්මයේ අපිට ගෙනහැර පානවා. එහෙම කරන සංඝයා පේන්නත් තියෙනවා. හැබැයි මම එව්වමයිත් එක්ක බෑ පොඩ්ඩේ පාවිච්චිකමයි යන්නේ. එතකොට මේ එපා වීම තියෙද්දිත් භාවනාරාමෝ හෝති භාවනාරතෝ පහානාරාමෝ හෝති පහානරතෝ කියන එක ඇතිකරන්න නැත්නම් මේ සම්මාදිට්ඨිය ඇතිකරන්න මේ තම්බලා කුඩු කරලා කෝවේ දාලා මිරිකලා ගත්තත් බෑනේ. අර පොඩ්ඩ රිදෙනකොට ඇඟ රිදෙනකොට දමල ගහලා යනවා. ඒක නිසා සරුවචන්සේ සඳහන් කරලා තියෙනවා මේ දුක්ඛ සත්‍ය මෙච්චර ලස්සනට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙද්දී අවබෝධ කරගන්න බැරි ඉරියව් මාරු කරන නිසා ජපේ ලොකු ස්වාමීන් වහන්සේ කියන ඥානාරාම ස්වාමීන්සේ බුදුජානනාංශේ බණක් අහනකොට බණක් දේශනා කරනකොට එක පැයෙන් නිවන් දකින්නේ කොහොමද? ඒ බණ අහන්නේ මේ තද්ද බල වේදනාවක් විඳිමින්. හෙල්ලෙන්නේවත් නැහැ. දන්නවා මේ අවස්ථාව පැන්නොත් මට හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා කාගෙන බන අහගෙන ඉන්නවා. එතකොට යාර වේදනාව තියෙද්දි බුදුහාමරගේ මధుර ස්වරේ නිසා. දැන් මගේ මధుර ස්වරේ තේරෙනවනේ ඔයගොල්ලන්ට දැන්. <laughs> ආන්න ඒ වගේ මේ මధుර ස්වරේට දාගෙන ඉන්නකොට මේ වේදනාව ඔක්කොම පැත්තකට යනවා. ඉතින් ලංකාවේ රසවායනයේ විද්‍යාව සඳහන් කරලා තියෙනවා. ඒ දවසේ ඉඳලා තියෙනවා මේ භානක ස්වාමීන් වහන්සේ නමක් ආර්යවංශ සූත්‍ර දේශනාව ඔය භාවනා රාමෝති භාන භාවනා රති පහානා රාමෝති පහාන රතෝ කියන එක තියෙනේ ඔය ඒ සූත්‍රයේ ඒක දේශනා කරනලු හැන්දෑවේ වාඩි වෙච්චාම හිට උදේ වෙනකම් ඉතින් රජ්ජුරෝ කරලා තියෙන්නේ ඒකට වෙනම තලාවක් හදලා යහඳුරන ගල් ආසනයක් හදලා ගමක් ආදායම් බද්ද නිදහස් කරලා තියෙනවා මේ ආර්යවංශ සූත්‍ර පවත්තන ස්වාමීන් වහන්සේට උපස්ථාන කරා. ඉතින් අහලගම් පලාතක අනපෙරලනවලු. ඉතින් අනපෙරලනකොට ඒක හාමුදුර කෙනෙක් ඇවිල්ලා තියෙනවා බොහොම පිටිසස පලාතක. ඇවිල්ලා එනකොට බණ පටන් ගන්නවා. ඉතින් මේ හාමුදුරු දැන් සෙනග එක පොඩි කාල බණහන මේ ශාන්සේ ගියේ නෑ ඉස්සරහට ගියොත් මේ ගිහියෝ නැගිටිනවා ඉඩ දෙන්න හදනවා හරි වෙන හාමුදුරු අර ලන්දෙම වාඩි වෙලා තියෙනවා ලන්දේ වාඩි වෙනකොට තේරෙනවල මොකද්ද නලියනවා බලනකොට පත්ත පොළගේ අරු කෑවලු හාමුදුරු හාමුදුරන් එක කිලි පොළොනලු දැන් මේ පොළොන් විස නගිනවා. හාමුදුර කරපු දේ මීට මේක අල්ලගෙන පාත්‍රය ඇතුලට දාලා තවිකේ දාලා වැහුවලු. දැන් මේක කෑ ගැහුවොත් මිනිස්සු කලබල වෙනවා. එළියට ගියොත් මිනිස්සු කනවා. දාලා බණ අහගෙන අහගෙන හිටියලු. දැන් මේ ආර්යවංශ සූත්‍ර දේශනා බණ යනවා විස නගින්නේ නැහැ. පොළොන් විස කියලා කියන්නේ ඊටාම දරුණු විසක්. පොළඟගේ විස වැදුනහම මේ ශ්ලේෂ්මල ඔක්කොම පුපුරනවා. ඇහෙන් ලේ ගලනවා, කනෙන් ලේ ගලනවා, නාසයෙන් ලේ ගලනවා, දිවෙන් ලේ ගලනවා, ලිංගෙන් ලේ ගලනවා, පසපැත්තෙන් ලේ ගලනවා. ඔක්කොම ශ්ලේෂ්ම වල පුපුරනවා. ඒ තරම් විස අහලාහල විස. මේ ආමතෝ බණ අහගෙන ඉන්නවලු කිසිම නෑ මේ බණේ තියෙන බණට හිත ගියාම ඒක දරාගෙන ඉන ගතිය. ඉතින් එතකොට යාමලු කිලිපොළනවා. ඇඟ කිලිපොළනවා මේ පැත්තෙන් බස මේ පැත්තෙන් භාවනා රාමතාවයි. කවදාකවත් වෙලා නෑ එහෙම. උදේ ආමතුරු පස්සේ පන්සලට ගිහලා තියෙනවා. ගියාට පස්සේ හිල් දානෙට ගියාට පස්සේ කිව්වලු මෙහෙමයි මගේ සර්පෙක් කෑවා. මම මේ කලබල වෙනවට කිව්වේ නැහැ කියලා පෙන්ලා තියෙන පස්සේ කියලා තියෙනවා කවදාකවත් ඔක ඔය විශේෂ සර්පෙක් වෙන්න බෑ. සර්පෙක් කියනවා ඔය රෑ ඉන්න බෑනේ. ඊට පස්සේ කියනවා පාත්‍රය අරලා බලන්නයි කියලා. බලනවා පත පොළඟේ. සාචර විස නගින්නේ නැහැ. ඒ තරම්ම භාවනා රාමයේ නිසා. ඉතින් ඒ වගේවක් කියලා ඒ ලංකාවේ ගොඩක් වෙලා තිනවා. ඒ රචනා පිටරට මිනිස්සු ලංකාවේ වෙච්ච දේවල් කියවන්නේ මේ තම්බිලා මක්කම ගැන කියවනවා වගේ. ලංකාවේ විතරමයි ඒවා වාර්තාගත වෙලා තියෙන්නේ. වෙන තැන් වලත් වෙලා ඇති. මොකද ඒ රසවාහිනී ලියන යුගයේ ලංකාවේ ස්වර්ණමය යුගයක්. හැම කෙනාම මේකට සැදී පැහැදී. ඉතින් හොඳට pāli භාෂාවත් හොඳට හුරුයි. දැන් අපි ওই රසවාහිනී වගේ දෙන්නේ පොඩි උන්ට pāලි භාෂාව ඉගෙන ගන්න. ඒකේ සඳහන් වෙලා තියෙන නිසා අපි ළඟ මේ තියෙන පුංචි වේදනා කැක්කුම් ඔක්කොම එන්නේ අභිජ්ජා දෝමනස්ස කියන මේ චෛසික දෙකෙන් අපිට ඉන්න දෙන්නේ භාවනා කරගෙන ඉන්න දෙන්නේ එක්ක ආසාවක් එනවා එක්ක ද්වේෂයක් එනවා. අන්නේ ආසාවල් ද්වේෂයන් දෙක මගේ චරිත ලක්ෂණයක්. මගේ සංසාරගත පුරුද්දක්. එහෙම නැත්නම් ආසේ අනුසය. එහෙම නැත්නම් ඇබ්බැහියක්. මේ ඇබ්බැහිය ඒකාන්තෙම ගියාත්ම ලබනාත්ම යායුතු නැහැ. මේ අබ්බැහිය ditta dhamma වේදිනේ වශයෙන් ගෙවන්න පුළුවන්. ගෙවන්නේ කොහොමද? ඒකට අදිද්දිම මූල කර්මස්ථානයේ පුළු පුළුවන් තරම් ඉන්න බලනවා. අරකේ වේදනාවට දඟලද්දී සංඥාවට දඟලද්දී සංස්කාරවල දඟලද්දී අපිට ගොඩ දාපු පන් මාළුවෙක් වගේ වද දෙද්දී දෙකට ගාපු පණුවෙක් වගේ වද දෙද්දී තාම බලනව අරමුණ දිහා. අන්න ඒක සම්මා දිට්ඨිය නං ඒක නම් සම්මාදිට්ඨිය කියන්නේ අපි ළඟ තියෙන මිච්ඡාදිට්ඨිය පොඩ්ඩක් හිතා ගන්න. නමුත් මේකේ අපි මේ කරන වැරද්දට හිතගත දාන්න වටින්නේ නැහැ. දවසින් දවස මේක වැඩෙනවනම් මේ බාධා තියෙද්දිත් මම කොහොම හරි මේක කරන්න පුළුවන් කළ යුතුයි. ඒකයි සාසනය කියන්නේ. ඒකටයි මම මේ සිල් රැක්කේ. ඒකටයි මම සමාධි භාවනා වැඩුවේ. ඒක තමයි මම ප්‍රඥා භාවනා වඩන්නේ කියලා. ඒ පැත්තෙන් ආඩම්බරෙන් වෙච්ච සිද්ධි මොන බාධාව ආවත් බාධකයේ සාධකයක් කරන ඉදිරියට යන්න පටන් අරගත්තොත් යෝගාවචරයා ඒ ඇති කරගන්න ගුණයට කියන්නේ යෝනිසෝ මනසිකාරය කියලා. මේ බාහිරෙන් එන කරදර නෙවෙයි ප්‍රශ්නේ මේ කරදර වලට කුප්ප වෙන ගති. ඉතී ඉතින කුප්ප ගතිය. කිපෙන ගතිය. බුදුජානනාංශයේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේම බුදුජානනාංශය සඳහන් කරනවා අකුප්පාමේ චේතෝ විමුක්ති. මහණේ මට චේතෝ විමුක්තියක් ආවා. ආයේ කිපෙන්නේ දෙන්න තියෙන හැම කිපෙන දෙයකදී මම උත්සාහ කරලා බලලා තිනවා. ওই මොකෙන්වත් කිපෙන්නේ. අඩුම ගානේ මරණ වේදනාවදිවත් කිපෙන්නේ අකුප්පාමේ චේතෝ විමුක්ති. ඉතින් අපි ළඟ තියෙන්නේ මිච්ඡා දිට්ඨි තියෙනවා. කුප්ප ගතිය කියලා එකක් තියෙනවා. ඒක මහා කුප්පයයි කියලා කියන්නේ. කුප්පය කියලා කියන්නේ කේන්ති යනවා කියන්නේ. ඉතින් අපි ගෙවල් වලට ගියාම අයියා වුණාම අක්කා වෙච්චාම මුදුන වෙච්චාම පැහියා වෙච්චාම කේන්ති යන එක හරහානේ අපි මේ කන්ට්‍රෝල් කිරිල්ල කරන්නේ. හැබැයි මේ කේන්ති අපිව කන්ට්‍රෝල් කරලා තියෙනවා කියලා දන්නවනම් මේ චින මනාපමනාප දෙක. ඉතින් ඒ නිසා අභිජ්ජා දෝමනස් මිච්ඡාදිට්ඨි කියන මේ බරපතල වචන තුනක් මෙතන තියෙන දැඩි ලෝභය, ద్వේෂය සහ වැරදි දැක්ම. ඉතින් මේ තුනටම තුනේ විශේෂයෙන්ම ව්‍යාපාද කියන එකට බුදුරජාණන්සේ දෙන්නේ මෛත්‍රිය. ඕනම දෙයක් ඕනම සිද්ධියක් ස්නේහණය කරන්න පුළුවන් මෛත්‍රී භාවනාව තියෙන කෙනා. එයාට පුළුවන් නහි වේරේන වේරාණී සම්මන්තීද කුදාචනං අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ. වෛරෙන් වෛරය කවදාකවත් පිරිමහින්න බෑ. සංහිඳියාවක් වෙන්නේ නැහැ. අවෛරයෙන් පුළුවන්. මෙන්න මේ අවෛරයේ තියෙන තව වචනයක් තමයි අපන්නක ප්‍රතිපදාව කියන්නේ. තියෙන දේ බාර ගන්නවා සාමීච ප්‍රතිපන්න කියලාත් කියනවා. අරණ ප්‍රතිපදාව කියලාත් කියනවා. එනිසා භාවනා කරනකොට තමන් තුළට එන මේ කරදර මමම පෙර ආත්මික කරන ලද කර්ම ශක්තියක් වෙන්න ඉඩ තියෙනවා. මං කියන්නේ ඔක්කොම කර්ම ශක්තිය කියලා. ඒ නිසා ඔක ඉවසුවේ නැත්තම් දැන් ditta ධම්ම වේදිනේ වශයෙන් ඒකාන්තයෙන් උඹට ලබන ආත්මෙ ගෙනියන්න වෙනවා. එතකොට ඔක හත් ගුණයක් වැඩෙනවා. ඒ නිසා දැන් භාවනාවේ නාමයෙන් සීලේ නාමයෙන් සමාධියේ නාමයෙන් ප්‍රඥා නාමයෙන් කාය භාවිතාවේ නාමයෙන් ඔක ඉවසන්න බලන්න පොඩ්ඩක් ඉවසන්න බලන්න. එතකොට මේ ජීවිතේදීම අපි ගෙවන් කිරීමක් කරනවා. පුදුම සතුටක් ඇති වෙනවා. විශාල කල්බදු ක්‍රමයට ගත්ත ණයක් අපි වාරිකේ ගෙවන වෙලාව වගේ. ඕක වසංගලා බෙහෙත් ගාගෙන වේදනානාශක ගාගෙන අනුණ්ඩ චරිචුරු ගාගෙන පේන බලාගෙන පැනූල් දාගෙන පඳුරු වයින් කරන මේ මොන බයිලද කියලා හිතන ඒක. ඒකෙන් කී දහහක් අපි ඔක අසාගෙන කනවද කියලා. මෙච්චර ලස්සන බුදු කෙනෙක් ඉඳලා. මෙච්චර ලස්සන බුදු ජානසිකේ පෙන්ලා තියේදී. අපි මේ ආරය මෙයා ගාඩ කියලා චරිචුරු ගාගෙන කතරගම දේව ගාඩ කියලා යේ යේ යේ යේ යේ ගාන. යන්නත් ඉස්සෙල්ලා පඳුරු අරගත්තාට පස්සේ එකෙක් ඉන්නවා එතන පච්චවඩම් බැඳගෙන බයිලා කියන්නේ. 1000 දුන්නොත් පළවෙනි තිරය යනවා. 2000 දුන්නොත් දෙවෙනි තිරෙත් යනවා. 3000 දුන්නොත් අම්මලාගේ නීති. තන්නේ කර බොරුව කරන්නේ. මේ හැටි කතා කරමු දෙවියෝ නැති වෙන්න ඕනේ මොකද මටත් අනවින කරයි දන්නේ මේ හැබැයි මේ හැටි ඉන්න අපේ දන්න දෙයිය කෙනෙක් මේ රංගවල දෙයියෝ හරි ෂේප් එකේ ඉන්නේ අපිත් එක්ක අපි කියලා තිනවා ඉංජු ඉංජු කියලා කතා කරා ඕන්නම් මේ ට්‍රයිල මේ පින් කරගන්න මේ පෙනේ පුම්බන්න එන්න එපා මේ 33000 දුවන්නේ මොන දෙයියන්ටත් එච්චරයි කියන්නේ. ඒ මොකද මේ වැඩේ කරන්න ඔය පස වේවුල වේවුල කරන්න බෑ. ජීවිත පරිත්‍යාගයෙන් කරන්න ඕන. ඉතින් මේ 100කට අමාරට කතාවකට ඔක්කොටම මේක තේරෙන්නේ නැහැ. ඒක හොඳටම තේරුම් ගන්න ඕන. නමුත් සමහරු ඉන්නවා ඒ වගේ ඒ කල්පිරිච්ච පිරිච්ච කල. ඒ ඇත්තන කියන්නේ භාවනා අරමුණේ හිත පිට පයින්නකොට ඔබ ඒක දැනගනින් අබිනතං චිත්තං රාගානුපතිතං අපනතං චිත්තං පටිඝානුපතිතං. ඔබේ හිත රාගයට ගියා නම් කැමැති අරමුණකට උඹේ සමාධිය කැඩෙනවා. සතිය නෑ. උඹේ හිත එපා වෙච්ච දෙයකට ගියා නම් පටිගේනවා. ඒක නිසා මේ එහෙමේ පණිනවයි කියලා කියන්නේ ওই තාම ඇතුලේ කුණක් තියෙනවා. ඒ කුණේ එළියට දැරපන්. පසන් ගන්න එපා. ඒකට නොසැලෙන මනසක් ඇති කරගන්න සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ උඹේ තියෙන මේ සංකල්ප මේක හොඳයි මේක නරකයි කියන සේරම ධර්මේ නාමේ පොඩ්ඩකට බිම තියපන්. බිම තියලා එන දේත් එක්ක අරමුණ නීරස වුණත් අරමුණ සියුම් වුණත් මධ්‍යස්ථ වුණත් ගොරෝසු වුණත් වෙන බාධක තිබුණත් ඒක බලබලා ඉන්නකොට වෙලාවක් එයි මේකට සූදානම් වෙනකොට මම ඉන්නේ අරමුණේ නෙවෙයි කියලා තේරෙයි මම ඉන්නේ සද්දයක් අහමින් මම ඉන්නේ වේදනාවක් විඳිමින් මම ඉන්නේ හිතවිල්ලක් හිතෙමින් සත්ත පහක බයක් එන්නේ දන්නවා මේ අරමුණ ළඟ තියෙනවා මට ඕන යන්න පුළුවන් යන්නේ මම සද්ද රස විඳිනවා. වේදනාව රස විඳිනවා. හිතවිල්ල තියෙනවා. ඒ වෙලාවේදී යෝගාවචර තියෙන මේ සතිය වැඩිලා ආවට පස්සේ චක්‍රායුධය වගේ අකුසලයේ හිතියත් අකුසලයේ අකුසලයක් වෙන්නේ ඒ වෙලාවේදී විතරයි අපි ධර්මයේ තේරුම් ගන්න. අනික් වෙලාවට මේ පොත්වල තියෙන ආරූප කටපාඩම් කරගෙන අරව මේවා කියනවා මිසක්කා. ඒ වෙලාවට පේනවා මේ සතිය මේ ධර්මය මේ යෝනිසෝ මනසිකාරය නැගලා ආවට පස්සේ අකුසල් කියලා කියන්නේ කොච්චර බොල් දෙයක්ද කොච්චර පුස්සක්ද ඕකට බය වෙන්න දෙයක් නැහැ අකුසලයේ මිදලා බලපං මොකක්වත් වෙන්නේ නැහැ ඕන වෙලාවට තමයි මූල කර්මත්තාන්ට යන්න පුළුවන් යන්නේ අකුසලයට කතා කරලා ගෙතේ උඹට පුළුවන් නම් කෙලසපන් කියලා ඒ මට්ටමට යනකම්ම මේ මිත්‍යා දෘෂ්ටිය අපි ළඟ තියෙන වැරදි දෘෂ්ටි දුරු කරලා අපි කවදා හෝ අපි විස බීජ තියෙන තැනකට බෝවෙන් ලෙඩක් තියෙන තැනට යනකොට අපි වැක්සින් එකක් කරා යනවා. මේ මොකක්ද ඒකට කියන්නේ මේ එන්නතක්. එන්න තරම් ওই විස බීජ තැනට ගියාට මොකුත් වෙන්නේ නැහැ. අනික් කට්ටිය මැරෙන්න ගහන යන්න එපා. ඔය පැත්තේ බෝවෙන් ලෙඩක් තියෙන ඇත්ත ඇත්ත. නමුත් මගේ මේ මං ඉන්න තරම් ඒ ප්‍රතිදේහ මන් ළඟ තියෙනවා නම් ඒ ඒ විස බීජ එන්නේ නැහැ. බුදුචාන් වහන්සේ සඳහන් කළා තියෙනවා පාණි නාමිච්චේ වනේන ආස විසං සෝ අන්වාගමිති කියලා. තමන්ගේ අතේ විස නැත්තම් තුවාල නැත්තම් වස භාජනයක් ගෙනිච්චට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අතේ තුවාල තියෙනවා නම් මස් හත ගන්න යන්න එපා. අනිත් වගේ මේක අනිත් පැත්ත හරවගත්තට පස්සේ මේ කුසලය කියන එක එහෙම නැත්නම් මේ කියන සම්මා සතිය එහෙම නැත්නම් මේ සතිය අඛණ්ඩ වේපුල සතිය තේරෙන පටන් අර ගන්නවා යුද්ධ ප්‍රකාශ කරන්න පුළුවන්. අන්ධහැර පාන්න පුළුවන්. කරන්න යන්න එපා. ඒ ශක්තිය ඇති වෙනවා. මගේ යතේ වස නැත් විස නැත්තුවාල නැත්තම් මම බය නෑ විෂාත ගන්න. ඒ රට්ටපාල ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මුවෙක් අල්ලන්න මුවවැද්දෙක් රසමසවුලක් දාලා උගුලක් අටවලා පඳුරක් අයිනේ බලයින්. දක්ෂ මුවෙක් ඇවිල්ලා රසමසවුල විතරක් කාලා උගුල ගස ගන්න නැතුව යනකොට මුව වැද්ද ඇඬු කඳුලෙන් බලා ඉන්නවා. මොකද ඌ දන්නවා අම්මා තාත්තා කාලේවත් ඔය වගේ රසනසුලක් කන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඌ ලිමිට් එක දන්නවා. මල පනිනකොට නතර කරනවා. අපිට වෙලා තියෙන්නේ පෘත්තජනයට වෙලා තියෙන්නේ ලිමිට් එක තේරෙන්නේ නැහැ. කාගෙන කාගෙන යන්න ගියාම කාපිරිය ඇට්ටෝම ගෙදර ගියා වගේ වම්මනේ කරනකම් කනවා. ඒකට කියන්නේ පිසාච ප්‍රේතයෝ කියලා. අදත් එක්කෙනෙක් අහනවා පදමට පොඩ්ඩක් බිව්වට ප්‍රශ්නයක් නැද්ද කියලා. ඉතින් මට හිතුණා ඕමයි කියන්නේ ඒක. ඔය ප්‍රශ්නේ තියෙන්නේ පදම නතර වෙන්නේ නැහැ ඔතන. ස්ත්‍රී දූර්ත, අක්කු දූර්ත, චක්කු දූර්ත, ඒ සුරා දූර්ත කියන ඒවා දූර්ත වෙන්නේ මල පනිනවා තේරෙන්නේ නැහැ. එන්නේ ඒක තමයි පුත්තජන කියන එකේ අර්ථයක්. ප්‍රයෝජන මට්ටම පැනලා එහාට යනකොට දැන් මල පැන්නා කියන එක තේරෙන්නේ නැති මිනිස්සයාට පුත්තජනයයි කියලා කියනවා. ආර්යයන් වහන්සේලාට ඒ වැඩ කරාට කවදාවත් ඒ වගේ මත් වීමක් නැහැ. ඒ වගේ ඒකට ඇබ්බැහියක් එන්නේ නැහැ. ඒ නිසා බුදුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා මේ භික්ෂුවකට අර වැඩේ කරන්න එපයි කියලා කවුරු කිව්වත් මම පිළිගන්නේ නැහැ කියලා. භික්ෂුව තමයි මේ ලෝකේ තියෙන ඕනම දෙයක් කරන්න දක්ෂයා. මොකද භික්ෂුව කියන්නේ බුදුජානනාංශයේ ගෝලෙ. අරහං සුදුසා. මේ ගොඩ ඉඳලා මේගොල්ල අපිට පීනන හැටි උගන්වන්නේ. අපි වතුර බෑගෙන ඉන්න කට්ටියනේ. ඒ දේ කරන්න ඕන දේ කරන හැටි ප්‍රමාණය දන්නවනම් අතීතු වල නැත්තම් වසයිතු ගාඩ ප්‍රශ්නක් නැහැ. ඉතින් දන්නේ නැති කට්ටිය කෑ ගහනවා ඉෂාත බඳගෙන අනී ස්වාමීන් වහන්සේ ඕම කරන්න එපා මේ මේ මොකද උන්ගේ අතේ තුවාල. ඉතින් සා මේ භාවනා කරගෙන යනකොට ඒක තේරෙනවා. ඒ වගේ ප්‍රතිදේහ වැඩෙනවා. ප්‍රතිශක්ති වැඩෙනවා. එතකොට කෙලස් තියෙන තැන ගියාට කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට විස බීජ තියෙන තැන ගියාට කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට Tamanට වැඩිය පඬිත නොවන කෙනෙක්ට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද එයා දන්නවා ප්‍රමාණ කරලා තියෙන. ඉතින් ඒ දේ එන්නේ ඒ වගේ අතිරේක ශක්ති, ඒ විශේෂ ශක්ති එන්නේ සම්‍යක් දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටි දන්න කෙනාට. මට මේ 26 දි 27 වගේ වයස තියෙන කාලේ මට ධම්මික හමුරුකේ මොනම දිට්ඨියක් මිච්ඡා දිට්ඨි. මොනම දිට්ඨියක්වත් නැත්නම් ගොඩ. එන දේට සූදානම් වෙලා ඉන්න එකයි කරන්න තියෙන්නේ. බුදුජානනාංශික කියනවා දේශනා කරනවා ඉදමේව සත්‍යම් මොහගමඤ්ඤං කියලා. මෙයමයි සත්‍ය. මේන් පිට සියල්ලම හිස් කියනවා නම් ඒ මනුස්සයා අතේ දුරින් තියාගන්න ඉන්නවත් එපා දුරු කරන කරන්න කියලා. යමෙක් කියනවා මෙයමයි සත්‍ය. මේන් පිට සියල්ල බොරු කියලා අසුරකටවත් ගන්න එපයි කියලා. එහෙම නැතු ඉන්න පුළුවන් ලෝකේ. එන දෙයට සූදානම් වෙලා ඉන්න පුළුවන්. මොකද අපි වඩල්ලද කර්මස්ථානයක් තියෙනවා. සීලයක් කියලා එකක් තියෙනවා. සතිය නිතරම ඉන්න අරසාවට ඒ නිසා මේ කරදර නැති ලෝකයක් පතන්නේ අපි බලනවා මේ කරදර ලෝකෙක ඉඳලා මේ ලෞකික කරදර එදිනදා ජීවිතයේ කරදර සාදරෙන් බාර ගන්න. ඒකට කියනවා day to day unsatisfactoriness කියලා. එදිනදා හම්බ වෙන දවසේ පීඩාව. බොහෝම සතුටින් බාරගත්තා. මොකට පශ්චාත්තාප වෙන්නෙත් නැතුව, ඒකාකාරී වෙන්නෙත් නැතුව, කම්මැලි වෙන්නෙත් නැතුව කොහොම තමයි බුදුරජාන් වහන්සේට උග තිබුණා. කියන්නේ අපි වගේ කාට කියන්නේ? ඉතින් අන්නේ දැරීමේ ශක්තිය වැඩි වෙනකොට තේරෙනවා ඒක කරන්න බෑ. අර කාය දුස්චරිත නතර කිරීමේ සීලයේ පිළිබඳ හැඟීමක් නැත්තම්. ඒක කරන්න බෑ. වචනේ කීකර කර ගැනීමේ හැකියාවක් නැත්තම්. ඒ දෙකම කෙරුවත් ඊට සාපේක්ෂව යටින් තියෙනවා ඔය අභිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි කියලා. ඉතින් ඒ තුන අපි මේ භයානක පොළොයට වල්ලා තියෙන වෙඩි නූලක් වගේ මේක තිබ්බට මේක බුදුජානනාංශයේ සඳහන් කළ තියෙන එක බොම ගොරෝසු දෙයක්. ඒ වෙලාවේ ඒ වෙලාවට පහළ වෙන දෙයක්. හැබැයි හේතුඵල ධර්මික මතුවෙන. ඒ කවුරුත් කරපු හුනියමක් නෙවෙයි. අපිම කරගත්ත දෙය. ඒක හෙලි කරගන්න පුළුවන් නම් මේ ජීවිතේදීම මේ ධිට්ඨදම වේදනේ වශයෙන් ගෙවන්න පුළුවන්. මේ කල්බදු ගත්ත දේ, වැල්පොලියට ගිය දේ දැන් වාරිකේ ගෙවා දාන්න පුළුවන්. එතකොට මේ වාරිකේ ගෙවා දානකොට එයා දන්න මේ ධාරි හම්බ කරගත්ත සල්ලිය මේ කලින් ගත්ත මනුස්සයාට මම ගෙවනවයි කියලා ඒ මනුස්සයා ඒකට ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධෙන් මාන්නේ නෙවෙයි ගෙවන්නේ. නොගෙව්වොත් මට ලබන ආත්මෙට ගෙනියන්න වෙනවා. ditthadhamma නොවුනොත් අපරාපරිය වේදනී වෙනවා. උපපජ්ජ වේදනී වෙනවා. එතකොට කොහේ ඇයිද දන්නේ නැහැ. අනිතික ඒකට බල්ලෙක් වෙලා කඹරන්න වෙයිද? ගැරන්ඩියෙක් වෙලා කඹරන්න වෙයිද දන්නේ නැහැ. මේ මනුස්ස ලීලාවෙන් ඉඳගෙන මේ ගෙවල දාන්න බැරිකම ප්‍රශ්නේ මෙන්න මේකයි මේ මේ. අපි අපේ දරුවෙකුටවත් එහෙම වෙනවට කැමති නැහැ. ඒ දරුවා පරිසරයට අනුව හැඩ ගැහෙනකොට අපි කැමති. ඌ කුල්ලෙන් වහලා මුල්ලේ තැම්පත් කරලා තියාගනි. නෑ ඌට උලන් වදින්න දෙන්න බෑ. උර කැස්ස හිඹිරිස හැදෙන්න දෙන්න බෑ. අනේ මේක අවුවට අවුවෙච්ච පින්න පූල් ගෙඩිය වගේ ඕ බොපුරලා නැහිනෝ. ඒ මේ කිසිම දෙයක් පුරුදු කරලා නැහැ. අවුවට වැසට පුරුදු කරලා නැහැ, විස බීජ වලට පුරුදු කරලා නැහැ. ඉතින් ඒ විදියට දරුව හැදුනා නම් ඌට ඔය පොඩ්ඩක් පැත්තයි තිබුණා කියලා ගානක් නැහැ. දැන් ඉන්න අම්මලා මේ 199.9ක් විස බීජ නැතුව තමයි දරුවා තියන්නේ. උඩ පොලිතින් කෑල්ලක්වත් පෙන්වන්නේ නැහැ ඔළුවේ දාගෙන මැරෙයි කියලා. බ්ලේඩ් තලයක් පෙන්වන්නේ නැහැ. ගින්දර පොඩ්ඩක් පෙන්වන්නේ නැහැ. හෙලප් බල්ලමක් බහින්න දෙන්නේ නැහැ. නික මල ලෝකයක් නේ. ඉතින් පොඩි එකක් මොනව ඉගෙන ගන්නද? මේ මේ මෝඩ තකතිරු අම්මල තාත්තලා උගන්වන හතරස් ලෝකේ ඉඳගෙන අර බ්‍රොයිලර් චිකන් කෙනෙක් හැදුවා වගේ මාස තුනෙන් හදලා පුපුරලා නැහිලා යනවා. එහෙම නෙවෙයි උන්ට දෙන්න ඕනේ. ඒක දෙන්න මායකාලර තියෙන්න බෑ. දරන්න පුළුවන් ශක්තියක්. මහේ කියන්න තියෙන්න එපායි. උන්ගේ දන්නේ සල්ලි තියෙනවයි කියලා දරුවට සාප කරලා තමනුත් මේ දුක් කරදරවලට යන්න දෙන්නේ නැතුව මොකද්දෝ ලෝකයක් මවන්නේ ඉන්න. ඒක හරියටම දෙයයන් ආංශිකේ ලෝකේ වගේ නෑ. බුදුරජාණන් ආංශික කියන එක මේ දැකලා විඳලා මේක ඉක්මවල මේකට ප්‍රතිශක්ති ලබා ගන්න පුළුවන්. මේ ප්‍රතිශක්තිය ලබා ගැනීමේ කුසලතාවය කියලා එකට කියන්නේ පොටෙන්ෂල් එක අපි ඔක්කොටම සමානව තියෙනවා. අපි හිතන නෑ මේ ආත්මේ නම් බෑ. ලබන ආත්මේ කරනකොට අලුත් කාර්යයක් හම්බෙච්චාම මේක හොඳට තියාගෙන ඉන්න. දැන් මේ මේ කාර් එක සවුත්තුයි. බැටරි බැහැලා අනම්මනම් කියලා නින්නේ. ඉතින් ඊගාව ආත්මේ නකම් බලන්න. මන්දියාර පොඩ්නේදිස් අපේ කැපකාරය හිටියා. අවසර මේ සැරේ නම් වරද්දාගත්ත මම ලබන සැරේ නම් කවදාකවත් නාකි වෙන්නේ මේ සැරේ දැන් හොඳටම තේරුනේ නාකි වුණාට පස්සේ මම ලබනාත්ම නම් ආයෙ නම් නාකි වෙන්න අවසර කියලා. ඉතින් ඒ තක තීරු පොඩ්ඩේ ඇත්තටම හොඳයි. ඔගොල්ලෝ හිතනවා නෑ නෑ මේ ආත්මේ පොඩ්ඩක් පසර දාගත්තොත් ලබනත් යම්බේ කොහි අම්මගේ බඩේ උපදී දන්නේ බැල්ලියගේ බඩේ උපදීද ගැරඩියගේ බඩේ උපදීද බැල් ඇඩවිල්ලගේ බඩේ. ඒකට මේ මොකක්වත් නැහැ. ඒ නිසා මේ හම්බෙච්ච වෙලාවේ තියෙනවා මාගාව මිච්ඡා දිට්ඨි. තියෙනවා මාගාව දැඩි ලෝභය. තේිනවා ළඟ ද්වේෂය කියලා බාරගත්තා මොකක්ද ඇති වැඩි. මේ අරමුණ පිට යනවා. හිත පිට යනවා ප්‍රශ්නේ නැහැ. නමුත් ඒක හැදීමේ නැවත ගෙනත් අරමුණේ තබා ගැනීමේ ශක්තිය අපෙන් නැති කරන්න කාටවත් බෑනේ. ඒක මිනිස්සේ කදා කරලා හැවලු මීමැස්සගෙන් බලපන් උඹ හදන හදන මීපැද්ද සීරම මේ මිනිස්සු කඩන කනවනේ. ඉතින් උඹ මේ උද්දී පාන්දර නැගිටලා මේ එක තප්පරයකට විනාඩියකට 1500 වාරයක් අඩු හලනවලු. බලපන් කොච්චර මහන්සි වෙනද යකෝ හැදුවට වැඩක් නැහැ. මීමැස්සි ටික ඔක්කොම මේ පැණිටි ඔක්කොම මිනිස්සු කනවනේ කියලා. මේ මැතැල්ලා කවලු මේ තමුසේ යන ඔය යන්න. අපි මේ පැණි ගන්න පුළුවන් වුණාට මේ පැණි හදන ක්‍රමේ ගන්න බෑනේ අපි තමුසලා. ඒක දන්නේ මං විතරයි. ඔබට පුළුවන් මගේ මේ පැණි කඩාගෙන ගන්න. ඒකගේ ඕන කෙනෙකුට අපිට කරදර කරන්න පුළුවන්. නමුත් අපිට ආපහු අරමුණට එන්න එක නැතර කරන්න කවුද ඉන්නේ? කාන්දමකට කොච්චර පහින් ගැහුවත් ඒකට උතුරට හැරෙන ගතිය උතුරට හැරෙන ගතිය තමයි. ඒක දන්නේ නැත්නම් තමයි අපි දෙයියන් යදින්නේ, බය වෙන්නේ, නගලන්නේ. එනිසා මේ ජීවිතේ මේ භාවනාදී පුළුවන් තරම් ඕන දෙයකට එන්න කියන අෂ්ටලෝක ධර්මයටම එන්න කියන. ඇවිල්ලා බලන්න ආපහු යොරුණාට පස්සේ මගේ හිත තියෙන්නේ අරමුණේද කියලා. එතකොට තමයි තේරෙන්නේ මේක ජම්මලාභයක් මේ භාවනා කරලා ගත ගන්න නෙවෙයි. අපි ළඟ තියෙන ජම්මලාභයක් කොහේ ගියත් හුස්ම නැති වෙන්නේ නැහැ. අපි කොහේ ගියත් ශරීරය නැති වෙන්නේ නැහැ. දැන් හෙට ගෙදර ගිහිල්ලා බලන්න පොල් ගහන්න තියනවා කියලා හුස්ම ටිකක් පැත්තක තියලා පොල් ගහලා ආයෙ හුස්ම ගන්නවද? මට නාන්න තියෙනවා බබාට කිරි දෙන්න තියෙනවා කියලා හුස්ම ගන්න එක පැත්තක තියලා ගිහිල්ලා ආවිල්ලා ආයෙ හුස්ම ගන්නවද කියලා? නෑ. ඉතින් මේ හුස්මට හිත තියෙන එක නෙමේ. හුස්ම නිකන් තමන්ගේ ගැලුම් කාර්යය වගේ නැත්තම් මොකක් හරි ගත්ත අරමුණට හිත තියාගෙන ඉන්න එක සම්මාදිට්ඨිය කරගත්තා නම් හිත පිට ගියත් මට ඒක නැති වෙන්නේ මගේ. ඒ වගේ සතිය කියන ධර්මයේ අපි ආරක්ෂා කරානම් ඒකාන්තයෙන් සතිය අපි ආරක්ෂා කරනවා. අපි ඒ වෙනුවට සද්ධාවයි විශ්වාස කෙරුවේ. අපි වෙනුවට වීරියයි විශ්වාස කෙරුවේ. අපි වෙනුවට සමාධියයි විශ්වාස කෙරුවේ. අපි වෙනුවට ප්‍රඥාවයි විශ්වාසයි. ඔක්කොම චපල ධර්ම. ඒ හතර මැද මේ දිගට ඇඟිල්ල වගේ තියෙන සතිය ගත්තොත් කවදාවත් චපල නැහැ. තිබ්බ විශ්වාසයක් කවදාකවත් මග හරින්නේ නැහැ. කරා හරින්නේ නැහැ. එතකොට කොච්චරක් මේ සතිය පිළිබඳ කොච්චරක් විශ්වාසය එනවද කියලා කිව්වොත් මේ තමන් ගත කරන ජීවිතයේ හම්බෙන කිසිම කෙනෙක් අවිශ්වාස කරන්නේ නැහැ. සතාසර්පයවත් අවිශ්වාස කරන්නේ නැහැ. හතුරවත් අවිශ්වාස කරන්නේ. යා කියන කමන්නේ ඔබට කරගන්න දෙයක් කරපන් මම හොඳම වැඩේ තමයි විශ්වාස කරන්නේ. මේ මිනිස්සු අපිට ගන්ති අදින්න උත්සාහ කරાવી. ෂට ප්‍රඥා කරાવી. නෝ සතියින් ඉන්න එකනට එහෙම හිත දෙන්නේ නැහැ. කිසිම දෙයක් අවිශ්වාසයක් නැති වෙනවා. ඉතින් මේ පරම විශ්වාසය Taman තුලින් එන මේ පරම විශ්වාසය ඇති කරගන්න අද ලෝකේ තියෙන ප්‍රශ්න හොඳටම ප්‍රමාණවත්. ලෝකෙම දූෂණය වෙනවා. පෘථිවි රටේ රත් වෙනවා. පරිසරය දූෂණය වෙලා තියෙනවා. මේක දැනගෙන Taman මේ අකුසල කරන මිනිස්සු තොගේ හිටියයි කියලා මම අකුසල කරන්න ඕනේ මට තියෙන කුසලයේ ගැන කල්පනා කරන ඉස්සඳා කළ යුත්තේ මොකද යමක් නොකර සිටීම. එක චිත්තක්ෂණයක් හෝ යමක් නොකර සිටීම හැබැයි නොකර ඉඳලා බෑ නොකර ඉන්න බව දැනගන්න ඒක සියලු අකුසල් ගෙවම් කරලා කියන්න පුළුවන් වෙන්නොට මම මෙච්චර චිත්තක්ෂණ ගාණක් මම සීලේ සහිතව හිටියා සමාධියේ සහිතව හිටියා ප්‍රඥා සහිතව හිටියා ඉන් දිනපොතේ සටහන් කරා ඒසොට බලනකොට ඒ අපි සෑහෙන හොඳ මිනිස්සු කියලා ජීවිතේ මල් විහිං පල් අර වැරදි ටික ඔක්කොම සටහන් කරගෙන අල්ලපු ගෙදරියවත් වැරදි සටහන් කරන දිනපොතේ කක්ක කරගන්න. ඒ වෙනුවට ලියන්න මෙන්න මෙච්චර ගාණක් වන් සතියින් හිටියා. මේ මේ දේවල් කිරුවයි කියලා කිරුවොත් ඇත්තටම බැලුවොත් අපි ළඟ තියෙන මේ හොඳ පැත්ත බුදුමාකාර සතුට වෙන්න පුළුවන් එකක්. ඒ නිසා බුදුහාමුදුරු ඉපදීම ලෝකේ සුඛයක්. සුඛෝ බුද්ධාණං උප්පාදෝ. සුඛෝ manussත්ත්ව ප්‍රතිලාභෝ. අපි උප්පත්තියේ සුඛයක්. සුඛක්ෂණ සම්පatti මේ ක්ෂණ සම්පatti මේ මොහොත දැන දන්නවා කියන එක සුඛයක්. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණයේ සුඛයක්. සත්පුරුෂ ආශ්‍රයේ සුඛයක්. පැවිද්ද සුඛයක්. ඉතින් තවත් මොනවද හොයන්නේ? ඒක දන්න චිත්තක්ෂණ තමයි සතිය කියන්නේ. මේ හයම මට දැන් ලැබිලා තියෙන්නේ. මේ වර්තමාන මොහොත විතර සම්පatti කර මොහොතක් නෑ. තවත් හොයන්න එපා. මේක පුළුවන් තරම් වැඩි දියුණු කරන්න වැඩි දියුණු කරන්න කරන්න කරන්න එකට ක්‍රමසාවිදි ශිල්ප ක්‍රම අපිට එන්න පටන් අර ගන්නවා අන්තිමට ඥානාරාම ස්වාමීන් මතක් කරනවා යම් ප්‍රමාණයකට ඒක වඩා ගත්තට පස්සේ අනිත් අයට බෝ වෙන්න පටන් ගන්නවා කියන්නේ. ඒක බෝ වෙන ලෙඩක්. දුර සත්‍යමත් කෙනෙක් ළඟ ඉන්නකොට අනිත් කෙනාට තිබී මේක බෝ වෙනවා. ඒක අසත්පුරුෂයෙක් ගාව ඉන්නකොට අනිවාර්යයෙන්ම අසත්පුරුෂ ගති වෘද්ධ වෙනවා. ඒ නිසා අපිනේ අසත්පුරුෂයෙක් ගාවට යන්නේ. එනිසා අපි දැනගන්න ඕනේ සියලු වියදම් කොහොම හරි කරලා අසත්පුරුෂ සංසේවනයක් නොවේවා. දිගින් දිගටම සත්පුරුෂ සංසේවනයක් වෙන ඉස්සර තමයි සත්පුරුෂ වෙන්න එපායි. ඒ නිසා කියනවා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ. සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය. මේ මං කරන ලද මේ වැඩමුළුව හෝ මොන කුතල කර්ම නිසා හෝ මනේ අසත්පුරුෂ සංසේවනයක් නොවේවා. මම නිවන් දක්නාතේ මට සත්පුරුෂ සංචයෝනි මේ වේවා කියලා. තමනු සත්පුරුෂලා ඒකට ගියාම හරියට සමනලයට අතු නැමුණා වගේ අපි වැටෙන්නෙම සත්පුරුෂ මණ්ඩලයකට. ඒ සඳහා මේ අකුසල නොකරන වේලාව සහ අකුසල නොකිරීම හරහා කුසලයක් සිදු වෙන බව දැනගන්නා මේ සම්මා දිට්ඨිය වැඩි කරගන්න පුළුවන් නම් මේ වැඩමුළුවෙන් හෝ තර්ක ඥානෙන් හෝ අහන ලද බණෙන් ලොකු වෙනසක් සිද්ධ වෙයි. ඉතින් මේ මුළු වැඩමුළුවම එවැනි වෙනසක් සඳහා ජීවිත පරිවර්තනයක් සඳහා හේතුවක් වේවා. වාසනාවක් වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාවත් දේශනාවලිය සමාප්ත කරනවා. ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා